අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් සැලසුම් කරපු විදිහට ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක ආරම්භය ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ලිඛිත ප්‍රශ්න වලින් සභාව ආරම්භ කිරීම සඳහා ශේරසිංහ මහත්තයාට ආරාධනා කරමු. ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන මා ගුරු උපදේශ පරිදි මා වම දකුණ ඔසවනවා තබනවා ඔසවනවා ගෙන යනවා තබනවා යන්න යන කිසිවක් මෙනෙහි නොකර යන අවස්ථාවේදී පාදයේ පොළොව සමග ස්පර්ශ වීමේදී ඇතිවන තද ගතිය පටවි ධාතුව ලෙස හඳුනා ගතිමි. ඔසවන විට වායෝ ධාතුව පාවසවන විට වායෝ ධාතුවත් සමග එක්වීම නිසා සැහැල්ලු ගතියක් දැනේ. ඉදිරියට පා තබන විට ඇදීගෙන යන ගතිය දැනේ. සමහර අවස්ථාවලද වල දෙපා වලට දැනෙන උණුසුම් ගතිය තේජෝ ධාතුවේ වෙනස් වීම බවත් හඳුනාගතිමි. සක්මන් භාවනාවේ විනාඩි 20ක් විතර යෙදී සිටන විට මුළු කයෙම බර දෙපා උසුලාගෙන සිටන බව අවබෝධ විය. මුළු කයෙම තනින් තන සිසිල් ගතිය, උණුසුම් ගතිය දැනෙන්නට විය. සක්මනේදී මුළු කය දෙසම බැලීම බැලිය යුතුයද? එසේ නොමෙතිනම් දෙපා වල ඇතිවන වෙනස්කම් බැලිය යුතුයද යන්න සම්බන්ධව ගුරු උපදෙස් පතමි. එදිනෙදා ක්‍රියාකාරකම් අද දහවල් දාණයට යන අවස්ථාවේදී සතිමත්ව වම දකුණ මෙනෙහි කරමින් දානශාලාවට ගියෙමි. මේසෙමත් තිබෙන දාන වාදන දුටු විට දකින්නවා දක්නෑ යන මෙනෙහි කෙලෙමි. බත්වල සහ ව්‍යංජනවල නොයෙකුත් වර්ණයන් මෙනෙහි කළා. දානේ ගන්නා මොහොතේදී ප්‍රත්‍යාවේක්ෂ කරන විට වන්න ගන්ධ යන් දැනෙන්නට වුණා. ඊට පසුව දාණය අනන විටත් බත් පිටු කට ළඟට ගෙනෙන විටත් කට අරින විටත් කට දමන විටත් සපන විටත් ගිලින විටත් එකින් එක මෙනෙහි කළා. මුලදී ඊටමත් වර්ණවත් තිබූ එම ආහාරය කෙලත් සමග මිශ්‍රව බෙල්ලෙන් වමනය කළ දෙයක් ලෙසට මෙනෙහි කරමින් දම් වැළඳුවෙමි. මට පිළිකුලක් දැනුනේ නැත. ආහාරයේ ඇති අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය තේරුණි. මේ අන්දමට මෙනෙහි කිරීම නිවැරදිද? වැරදි නම් මෙනෙහි කළ යුතු ආකාරය ගැන ගුරු උපදෙස් ලබා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒකේ අර සක්මන ගැන විස්තර කරනකොට මිනී කිරිමකින් තොරව gediya පිටින් ඇවිදිනවා දිහා බැලුවට ඇති ඒකේ ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. නමුත් මේ තද ගතිය කකුල පටවි ධාතුව එහෙනම් හැලු ගතිය මෙතන කියලා ඒ වැටහෙන ධාතු ගුණ ශරීරාංග වලට සම්බන්ධ කරන්නේ නැතුව දැක ගන්න පුළුවන් නම් වඩා හොඳයි. තද ගතිය, තද බව, මේ කකුලේ තද ගතිය, අතේ තද ගතිය, කටේ තද ගතිය කියන වෙනුවට <clears throat> ඒ තද බව තද ස්වභාවයේ තද ගතිය වශයෙන් බලන්න පුළුවන් නම් ඒක තවත් විනෝදාංශයක් බවට පත් වෙනවා. මේ කකුලේ තද ගතිය, කටේ තද ගතිය, නහයේ තද ගතිය, දණියේ තද ගතිය කියලා කියන එක බොළඳ වීමක් ඕකේ. ඒක තිබුණා කියලා වැරද්දක් නෑ. එහෙම නැත්නම් අකුසලයක් සිද්ධ වෙන්නේ නෑ. ඒ ඇවිදිනකොට තද බව දැක ගන්න පුළුවන්. හැලු බව, කම්පන බව, චංචල බව, උණුසුම් බව, සිසිල් බව මේ කකුලයේ, කටයේ, නහයේ කියන කොටස් එක්ක වார்த்தාවට ඇතුළු නොකර ඉන්නවනම් වඩා උනන්දුයි. වඩා හොඳයි ඒ ගතිය. ආහාර පිළිබඳවත් ඒ මහසි සෑඩෝ ස්වාමීන් වහන්සේගේ පොතේ සඳහන් කරලා තියෙනවා. මේ ලියලා තියෙන ක්‍රමයට අද 60 පැනපු කෙනෙක් ආහාර ගන්න ගියොත් මෙයාට බඩ පිරෙන්න ගන්න බැරුව යනවා කියලා. ආහාර පිළිබඳ පිළිකුල් සංඥාව ආවට පස්සේ වයසක අයට කොහොමදත් ආහාර ඉච්ච රුචි නැහැ. එතකොට ටික දවසක් යනකොට බඩට ඇති වෙන්න ආහාර නොලැබී ගිහිල්ලා භවනා කරගන්න බැරි තරම් දුර්වල වෙනවා. ඉතින් එතකොට ඒකේ තියෙන මේ පිළිකුල මෙනෙහි කරන නැත්නම් අසුබ මෙනෙහි කරනවා කියන එක කයම ගිජුකම තියෙන කෙනෙකුට ප්‍රශ්නයක් නැහැ. තරුණ කෙනෙකුට ප්‍රශ්නයක් නැහැ. නමුත් වයසක කෙනෙක් මේක කරන්න ගියොත් එයා වෙනද ගන්න ප්‍රමාණය කෑම ගන්න ඉස්සෙල්ලා නතර කරනවා. නතර කරලා ටික දවසක් යනකොට මේ එදිනදා වැඩ කරගන්න බැරුව ඇඟ පණ නැති වෙලා ලෙඩ රෝග එනවා. ඒ නිසා භාවනා කරන වෙලාවේදී මේක අනිත් පැත්ත මම කියන්නේ මේ කයර හොඳට සලකන්න ඕනේ. මෙයාට හොඳට අවශ්‍ය පැය ගන්න නිින්ද දෙන්න ඕනේ. මෙයා හොඳට පිරිසිදුර තියන්න ඕනේ. ආහාර ටික දෙන්න ඕනේ. එහෙම නැතුව අනිච්චන් දුක්ඛං අනත්තං කිව්වට හරියන්නේ නැහැ. කරත්ත බඳින ගුණා කරත්ත බඳින එක. ගෙදර ගෑණි දරුවට කන්න දෙනකොට ඉස්සෙල්ලා ගුණාට කන්න දෙන්න ඕනේ. මේ හම්බ කරන දේ දරුවන්ටයි දෙන්න ඕනේ, ගෑණිට දෙන්න ඕනේ කියලා නුගුණාට කන්න දෙන්න නැතුව හිටියොත් ඒක ගුණානේ කියලා බරාදින්නේ ඌ ඒකගේ ශරීරයට කියන්නේ බూరు සහෝදරයා කියලා. මේ බూరు සහෝදරයාට කෙනෙක්ම් කරන්න එපා. මං කියන්නේ මේක කරලා කියලා කොහොමද ලියලම තියෙනවා මට පිළිකුල ආවේ නැහැ කියලා. නමුත් මේ බෙල්ලෙන් පල්ලහැට මේ වමන ගොඩක් වගේ යන්නේ කියනකොට ටිකක් පොඩි කෙනහිල්ලක් තියෙනවා වගේ මට හිතෙනවා. ආහාර පිළිබඳව නිකන් කෙනහිලි භාෂාවක් ලියනවා කියලා. ඒ නිසා කැම ගන්න දිහා වෙනදට උනන්දුවෙන් බලන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ මෙනෙහි කිරීමේ මෙනෙහි කිරීම වැඩි කරලා කැම ගන්න වේගය අඩු කරපු ගමන් බඩ පිරීගෙන එන්න ඉස්සෙල්ලාම ඇති කියන ගතියක් එනවා. ඒක හොඳයි තරබාරු අයට. ඒක හොඳයි කොලෙස්ටරෝල් තියන අයට. ඒක හොඳයි ඩයටින් කරන අයට. කියන්නේ ආහාර පාලනය කිරීමට ওই ක්‍රමය හොඳයි. හැම කෙනාටම එහෙම කියන්න බෑ. හැබැයි ලාංකිකයන් නම් ගොඩක් කරාට ඔය කල්ලාන්නේ වරද්දට කියලා මට කියතයි. මේ කියලා තියෙන්නේ එක්ක නාකියෙක් එක්ක නාකිච්චයක් කියලාත් මට හිතෙනවා. එහෙමනම් වැඩේ පොඩ්ඩක් පිටපොට ගිහිල්ලා පයිදයි මට පේන්න තියෙන්නේ. ඒ නිසා පිළිකුල් නම් මම මොකොත් ඕනේ දැනෙන දේ ගඳ සුවඳ රස ඒ ඇති. ඒක මේ අනිච්ච දුක්ඛ අනත්තම් පැත්තට යන පොඩ්ඩක් බ්‍රේක් කරන්න වෙනවා. ඒක විතරයි කියන්න තියෙන්නේ. ඉතින් මේ කවුද ලිව්වේ කියලා ඇහුවට කියන එක නෑනේ දැන් මම අර එහෙම කිව්වට පස්සේ නේ. ඒ නිසා පියනවා ඊගා ප්‍රශ්න. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. මූල කර්මස්ථානයේ බුදුන්පත් වන ආකාරය ආනාපාන සති භාවනාව. මා ආධුනික යෝගියෙක්මි. ආනාපති ආනාපානසි ආනාපාන සති කමඨහන වඩන විට නාසිකාග්‍රේ සිත පිහිටවීම නාසය ඇතුළේ හුස්ම ඇතුළු වීම නොදෙනියයි. එය නාසිකාග්‍රේ බිත්තියේ වැදෙන බව පෙනේ. එසේම ප්‍රාශ්වාසයේදී හුස්ම පිටවීම දැනුණද එය උඩුතොලේ වැදෙන බවක් නොපෙනේ. එම පිටවන හුස්ුලන් රැල්ල විසිරී යන බව හැඟේ. එසේම මා ඇතුළට ගන්නා හුස්ම රැල්ල ඊටම සෑහළුය. සිසිල්ය. ඒ කෙරෙහි සිත කිසිදු ආයාසයකින් තොරව පිහිටුවේ හැකිය. එසේ මාගේ කයද ඊට සෑහළුවක් පවතී. මට නාසිකාග්‍රේට සිත පිහිටවන විට එය දැනේ. පැය භාගයක් පමණ පවතී. සිත ඡායා වශයෙන් සිතුවිලි සිතර ඡායා වශයෙන් සිතුවිලි ආවත් ඒවා භාවනාවට බාධාවක් නොවේ. මා පර්යංක භාවනාවට ඉඳගත්නා විටම මාගේ අත්ල ඉතා සැහැල්ලු බව පෙනේ. විනාඩි 5ක් පමණ ගිය පසු අත්ල සුළම් පොදක්සේ දැනේ. ඒ භාවනාවෙන් නැගිටී යන්තුරුම පවතී. එසේම මා සිත නිපීතුවා ටික වේලාවකින් මගේ කය පොළොවට බර වෙන්නක් මෙන් ටිකින් ටික ඇඹරි කඩා වැටෙන්නාසේ දැනේ. එහිදී ඇසර බලන විට කය කලින් සේම පවතින බවත් ඉතා සුළු නැමීමක් පමණක් සිඳුවේ ඇති බවත් පෙනේ. එසේම මට භාවනාව අවසන් වූ පසු මනසටත් කයරත් මනස සැහැල්ලුවක් දැනේ. නිින්දෙන් පිබුනුණක් මෙන් දැනේ. සිතේ පැවති බර ගතිය නැත. කයද ඊතා සැහැල්ලුය. සක්මන් භාවනාව. මා සක්මනේදී වම දකුණ වශයෙන් ටික වේලාවක් ධනහිස සිට පාදයේ තෙක් සිත පිහිටුයි. ඒ එසවෙන ආකාරයට හා විලුඹ හැපෙන ආකාරය සහ වැලිවල ගොරෝසු බව නිරීක්ෂණය කෙලිමි. පාදයේ ධනහිසෙන් නැවෙන විට ඒ බවත් යැවීමේදී යවනවා ලෙසත් තබන විට තබනවා ලෙස පැය භාගයක් පමණ මෙනෙහි කළෙමි. එහිදී එහි පාය තබන විට යටිපතුල් සැහැල්ලුව සිනිඳු බවත් පාදයක් සැහැල්ලු ආකාරයෙන් එසවීමද කළ හැකිය. සිතේ විසිරී යාම මද වශයෙන් තිබුණද අරමුණු කෙරෙහි සිත ඇලී පවතී. පැයක් සක්මන් කළද මට පායේ බරගතියක් මහන්සියක් නොදෙනන අතර දිග වේලාවක් සක්මනට සක්මන කරගෙන යාමට සිතේ. උපදේශක් ලබා දෙමින් ගෞරවපූර්වකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා. මේකට පරියංග භාවනා අයුර වෙලා වාක්‍යයක තියෙනවා මම භාවනා නතර කරාට පස්සෙත් මට ඒ සහැල්ලු ගතිය දැනෙනවා කියලා. ඉතින් ඒ ඒ ඒ ලියුපෙකන කැමතිද මෙතන මොකද්ද මේ භාවනා නතර කරනවා කියන එකෙන් අදහස් කරේ මොකද්ද කියලා කියන්නේ කැමතිද? අවසරයි ස්වාමීන් වහන්ස ප්‍රශ්නය මොකක්ද කියලා මේ මේකේ ලියලා තියෙනවා පරියංක භාවනාදි කියනකොට විස්තර ලියලා පරියංකේ නැගිටට පස්සේ ඒකේ ලියලා තියෙන භාවනා නතරට පස්සේ ඒ තිබිච්ච සහැල්ලු ගතිය මට වැටුණායි කියලා. එතකොට මෙතන මේ භාවනා නැත කරා කියන එක මොකක්ද අදහස් කරන්නේ කියලා? භාවනාව කරලා ඉවර වුණාම දැන් මම මේ මේ මෙහෙට ආවට පස්සේ තමයි ආනාපානි සති භාවනාව අපි ඔය යන්න හදන පිට. දැන් ওই කීප එකේ තියෙන භාවනා කරලා ඉවර වුණාම කියලා. මොකද්ද මේ භාවනා කරලා ඉවර වුණා කියන එකෙන් අදහස් කරන්නේ? භාවනාවට ඉඳගෙන ඒක කරලා ඉවරුණාට පස්සේ ඒ කියන්නේ භාවනාවෙන් ඉරියව්ව මාරුනාට පස්සේ භාවනාව නතර වෙනවා කියලා කියන්නේ. ඔව් නතර කළාට පස්සේ. නතර කරන්න ඕනේ නැහැනේ කවුද කිව්වේ නතර කරන්න කියලා. දිගටම සතිය පවත්තන්න ඉඳී තියෙන්නේ. ඒ කියේසොට ඇයි නතර කරන්නේ? නතර කළේ අර මං අර නිකන් මනසින් මෙහෙම වැටෙනවා වැටෙනවා වගේ දැනුණා. පැය භාගයකට විතර ඒ කාලය ඇතුළත ඉතින් මට මම දන්නේ නැති නිසා මම නැගිට්ටා. ඒක නතර කළා. නැගිට්ටට භාවනා නතර කරා වෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. තමන්න තියෙන නැගිටිනවා නැගිටින බව දන්න එකනේ. ඔව්. වැටෙනවා වැටෙනකොට බය වුණා බය වෙච්ච බව දන්නවා. ඒක නිසා මේ භාවනා නැතර කරයි කියලා කියපු ගමන් අපි අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරන නිසා බලන්න දවස පුරාම කොයි ඉරියව්වේ හිටියත්, පැටලා හිටියත්, කෙලින් හිටියත්, ආනපාන දැක්කත් මේ පිම්බීම හැකිලිමේ හිටියත් දිගටම භාවනාවේ ඉන්නවා. අපි හිත මේක අමතක කරමු. අපි දැන් කියනවා භාවනා කියන වචන වෙනුවට සති කියන වචනේ පාවිච්චි කරන්න. ඔව්. භාවනා නතර කරුවට කමන්නේ සතිය නතර කරන්න එපා. ඊට පස්සේ බලන්න යම් වෙලාවක අපිට මේ වගේ පරියංක සතියක් හෝ කොයි හරි සතියක් ඇවිල්ලා ඇති වෙච්ච මේ එකලස ඇති වෙච්ච මේ සාන්තිකර ගතිය නැති වෙලා යන පැත්ත හොඳට බලන්න හිටියොත් අමාරුවෙන් හති කරගත්ත එකනේ. නැති වෙලා යන පැත්ත ගැන අපි ළඟ තියෙන අවධානය ගොඩාක් අඩුයි ඔක්කොම යෝගාචර. මේකේ වචනයක් ලියවිලා තියෙනවා. ඒක ක්‍රමයෙන් ටික වෙලාවක් යනකම් තිබුණයි කියලා. ඒ නිසා කොයි වෙලාවක හෝ හිතට සාන්තියක් හිතට අරමුණ මුදුන්පත් වෙලා සානකාරී ගතියක් ආවොත් එතන ඉඳලා දැනගන්න දැන් මෙයා දිය වෙලා යනවා අඩු වෙනවා. අන්නේ අඩු වෙලා යන පැත්ත බැලීම ප්‍රස්වාසයේ ඉවර වෙනවා බැලීම වගේ තමයි. මේ ඇතිවිච්ච එකලස මේ ඇතිවිච්ච සතිය මේ ඇතිවෙච්ච සාන්තිකර తত্ত্বය ඊට පස්සේ නැති වෙලා යනවනේ. අන්නේ නැති වෙලා යන එක බැලුවොත් දැන් උදේ කමටහන් සුද්ධ කරනට මේ මහත්තයා කියනවා එහෙම බැලුවොත් නම් නැති වෙලා යන්නේ නැතිලු ඒක. හන්දනේ මම කියන එක තේරෙනවද කියන්නේ. ඇතිවෙච්ච සමාධිය දැන් අපි පරියන්ගෙන් නැගිට පස්සේ කැඩි කැඩි යනවනේ. ඔව්. එන්නේ ඒක දිහා බලාගෙන නැගිටිනවා. නැගිටලා බලන දැන් මේ තිබිච්ච එක දැන් මොකද වෙන්නේ? එහෙම හොඳට ඒක දිහා බැලුවොත් ඒක නැති වෙලා යන්නේ නැහැ. එතන ඉරියව්ව මාරු වෙලා නමුත් තිබුණ සාන්තිකර తত্ত্বය එක්ක වෙනදාට වැඩි වෙලාවක් තියෙනවා. ඒ වෙනතම් බාහිර එන කරදර නොදැනි Taman ඉන්නේ අර ඉබ්බ කට්ට ඇතුළට ගියා වගේ. අර ගත්ත සතිය, ගත්ත එකලස, ගත්ත සාන්තිකර தත්ති බොහෝ වෙලා පවත් ගන්නවා. නමුත් ඒ අතර දැන් මම භාවනා නතර කරා කියන මෝඩ අදහස දැම්මොත් ඊට පස්සේ අපි වග වෙන්නේ නැහැ. මේ ඇති වෙච්ච සමාධිය නැති වෙන්නේ කොහොමද? ඇති වෙච්ච සතිය නැති වෙන්නේ කොහොමද? බිඳි බිඳි යන්නේ කියලා. ඒ නිසා පළවෙනි එකම තමයි භාවනා යෝගාවචරය කමටහන් ගත්ත දාසිලා ගෙදර යන කම කරන්නේ භාවනාව තමයි. ඒක නිසා භාවනා කියන වචනේ අයින් කරලා ඒකට දානවා සතිය පිටවන එක. ඉදියව මාරු කරා සතිය. එසේක කැඩෙන්නේ යම් වෙලාවක සමාධියක් එනවා. එකලසක් සාන්ති කරගතිය. දැන් බලන්න ඕනේ මේ ඇතිකෙච්ච සාන්ති කරගතිය කොහොමද නැති වෙන්නේ කියලා. බලන්න පටන් අරගත්තොත් තමයි තේරෙන්නේ වෙනද තරම් ඉක්මන එහෙම සැලකිල්ලෙන් හිටියොත් ඇති වෙච්ච එක නැති වෙන්නේ නැහැ නැති වෙනවා නම් නැති වෙන්නේ බොහොම හිමීට හිමීට ඒ දෙක තමයි මට හිතුනේ පරියංක ගැන මතක් කරනකොට මතු කරලා දුන්නොත් හොඳයි කියන කරන තරනේ කාටත් ඒක පොදු උපදේශයක් බාටපත් වෙනවා සක්මනේදී පුළුවන් තරම් බලන්න ආධුනිකයෙක් වශයෙන් බැලුවොත් සක්මන දන්නේ කොහොමද කරන්න දන්න මොකද අපි දැන් පහක් හයක් දවස් මෙතර භාවනා කරානේ දැන් තමයි පුරුත්තන් කියලා සක්මනට ගිහිල්ලා යන්ත්‍රයක් ස්ටාර්ට් කරන්න වගේ සක්මනට හිට කය දානවා දාලා බලන්න කොයි වෙලාවෙ ඉඳලා මට ඉබේ අනායාසයෙන් සක්මන වෙන්න දීලා බලන්න පුළුවන්ද කියලා ඉස්ලාම් ලියුපේ කරන ඉලෙටින මම මෙනේ කරන්නේ නැතුව gediy pitin සක්මන් කරන හැටි බැලුවයි කියලා ඒක පළවෙනි දවසේ දෙවෙනි දවසේ බෑ අපේ කෝල ගති කෝඩු ගති දන්නේ නැති ගති නිසා. දැන් එක තැනක භාවනා කෙරුවා අපි කාලයක් ඊට පස්සේ බලන්න ඒ දන්න පුරුදු තැනක සක්වන යන්න ඇරලා මේ අනායාසයෙන් කියන එක දැඩි මෙහෙවීමකින් තොරව ශරීරයට කියන්නේ ඇවිදින්න කියලා එහාට මෙහාට. ඒකට දිහා මේ ඇවිදින ශරීරය දිහා තමන්ම බලන්න හිටියොත් තමන්ට තේරෙන පටන් අරගනි ආයාස කරන තාක්කල් ගමන කෘතිමයි. අනායාසයෙන් යනකොට ගමන සම්පූර්ණ ස්වභාවිකයි. ඒතකොට Tamanට පුළුවන් Taman දිහාම බලාගෙන ඉන්න පුළුවන් ගතියක් එනවා. එතකොට පුදුමාකාර සුවසේවාවක් තියෙනවා. අපි හරියට හැන්දෑවක උද්‍යානයක ඇවිදින්න යන වගේ එකක් අයිනේ ඇවිදිනවා විතරයි. එතකොට ඒක භාවනාවක් නෙවෙයි විනෝදාංශයක් කරනවා. මට ස්වාමින් වහන්සේ දැන් පර්යාංකේ සක්මනේ දෙකම හරි සැහැල්ලු ගතියක් තමයි දැනෙන්නේ. ඒ පළවෙනි එකට ඒ උත්තරේ හම්බුණාට පස්සේ එම දැනෙන්නේ ඊට පස්සේ ඒක නැතිලා යන ඉඳනේ. දැන් මම කියනවා උපේන දේ පිළිබඳව මම කිසි උපදේශයක් දෙන්න ඕක හොඳයි ඕක හරි. උපයාගත්ත වෙලාවක බලන්න දැන් මේක නැති වෙන හැටි. ඒ බලන්න බෑ මොකද තමන් මේ ආයසෙන් උපයාගත්ත සතිය දැන් කැඩි කැඩි යනවා. තමන්ම ආයසෙන් උපයාගත්ත සමාධිය කැඩි කැඩි යනවා. මොකද ඒක දිහා බලාන ඉන්න ඕනේ. ඇලේ පුණු කුමාරයාමේ තමන්ගේම දරුවා වනේ ලාලා කොටනවා වගේ. කරනව නෙවෙයි කරන හැටි බලන්න ඉන්නවා. බලන්න හිටියොත් නැති වෙලා යන්නේ නැහැ. ඒ සාන්තිය වැඩි වේලාවක් පවත්වා ගන්න පුළුවන්. ඒක නිසා ඇති වෙන්නේ නැති වෙන එක දෙකොල්ලකම ජයග්‍රහණය. මේකට එන්න ඉන්න පරියන්ගේ ඉබේම අන්තරමට යන්න ඕනේ. ඉන්න සක්මන අනායාසයෙන් වෙන තැනට යන්න ඕනේ. එතෙන්ට යනකම් පොඩි තල්ලුවක් දාලා යා වැඩේට පොළඹව ගන්නවා. ඊට පස්සේ බලන්න හොඳ නිසිනින්දේ අනායාසයෙන් සක්මන් කරන්න දැట్లా හිතලා කරනටත් වැඩි අවධානයේ අප්‍රමාදීව මේක දිහා බලාගෙන හිටියොත් අම්මා තමන්ගේ පළවෙනි දරුවා නැගිටලා 7යි 7යි කියනකොට බලාගෙන ඉන්නකොට තියෙන මුදිතාවක් තියෙනවා. ඒ වගේ Tamandම කියන්න බුණා මේ මගේ කය භාවනා කරන සක්මන් භාවනා කිසිම මෙහෙයුමක් නැතුව මම අත දෙන්නේ එයා කරනවා බලාගෙන ඉන්න එකයි තියෙන්නේ. හොඳයි. ගෞරවනීය ස්වාමි වහන්සේ ඔබ වහන්සේ ලබා දුන් උපදෙස් අනුව මුලින්ම කයට සිත පිහිටුවාගෙන සක්මන ආරම්භ කළෙමි. ඉන්පසු වමහා දකුණ තද පොළොව හා ස්පර්ශවන විට පතුල් තදර ස්පර්ශන බව දැනින. එම තද ගතිය අත්දැකමින් සක්මන් කළෙමි. විනාඩිය පමණ සක්මන් කළ පසු පෙර කල කතාබහක් සිහිපත් වීමෙන් ඒ මතකයන් ඔස්සේ සිත වේගයෙන් විසිර ගියා. මුල් කර්මස්ථානයේ සිහිපත් කළත් එය සිත නොරදන නිසා විසිරුණු සිතුවිලි දෙස අහසේ පලාවෙන පාවෙන වලාකුළු මෙන් එම සිතුවිලි වලට ජවයක් බලයක් නැති බව සිහි කරමින් සිටියා. ක්‍රමයෙන් සිත තැම්පත් වුණා. මහත් අස්සසිල්ලක් අත්විඳා. නැවස මෙසේ සිත විසිර යන විට ඒ සිතුවිලි පිළිබඳව මේ ආවරින්ම සිහි කරන්නද වෙනත් සිහි කළ යුතු ක්‍රමයක් තිබේද? තෙරුවන් සරණයි. ඔය මේක දෙපැත්තක් තියෙනවා. එකක් තමයි මේ පුංචි උපක්‍රමයකින් හිතවිලි නැති වෙලා සාන්තියක් ඇවිල්ලා තියෙන. සමහර හිතවිලි තියෙන ඕම කෙරුවට හරියන්නේ ඒක දිගටම එනවා. ඒක බොහොම අර වගේ බලයක් නැති, ගැම්මක් නැති හිතවිලි නෙවෙයි. ඒවට කියන්නේ මේ මේ කෙලිම රාගයට හෝ කෙලිම ද්වේෂයට සම්බන්ධ හිතවිලි. එතකොට කියනවා ගමන නතර කරන්නයි. එවිදින එක නතර කරලා සක්මනේ හිටගෙන හිතනවා හිතනවා හිතනවා හිතනවා හිතනවා කියලා මෙනෙහි කරනවා. ඒකට මේ අටුවාවේ තියෙනවා මෙහෙම උපමාවක්. සංඝයා වහන්සේලා උදේ කැඳ ටිකක් වළඳලා හෝ පින්නපාත යනවා. ඒ පින්නපාත යන වෙලාවේදී සංඝයා දන්නවා මගදී අසියෝ දකින්න හම්බ වෙනවා අලියෝ දකින්න හම්බ වෙනවා නూరుණු පුරුදු කාන්තා රූප දකින්න හම්බ වෙනවා බලු අසුචි දකින්න හම්බ වෙනවා ගොඩාක් දේවල් දකින්න හම්බ වෙනවා ඉතින් යා දන්න මේ උදේ නැගිටලා දැනට හිත හොඳයි නමුත් මේ ගම වටේ රවුමක් ගහලා එනකොට කොහොමඩක්වත් මේ ගිනින හිත ගේන්න බෑ. මේක ඇවිස්සෙනවා. ඒ වගේම එයා දන්නවා සමහරලාට අධික රාග දනවල හිතවිලි එන්න තියෙනවා. එහෙම නැත්නම් අධික ද්වේෂ දනවල හිතවිලි එන්න තියෙනවා. හැබැයි දැන් මේ යන්න ඉස්සලා හිත හොඳයි මගේ. ඉතින් එතකොට හිතෙනවලු මේ පින්නපාතෙන් වැඩක් නැහැ කියලා. එයා එහෙම පාත්‍රය තියාගෙන එහෙම පින්නපාත දැන් අරන් ඉඳලා මේ එළියට එන ටිකේදී මේ හිතුනොත් එහෙම නතර වෙනවා. වාඩි වෙනවලු. වඩිචම් පිටිපස්සේ නහමදෝ දන්නවා මෙයා මේ එන්න තියෙන විතර්කයකට බය වෙලා නතර වෙලා තියෙන්නේ. එතකොට ගිහිලා කියනලු අස්වසනවලු මේ සංසාරේ කියන එක දුකක්. ආහාර ගවේටි දුක්ඛ මේ කියන්නේ. ආහාර ගවේෂණේ දුකක්. ඒ නිසා නොගෙන ඉඳලත් බෑ. ඒ නිසා ධෛර්යමත් වෙන්න අපි යන්න ඉස්සෙල්ලම හිත හදාගෙන යන් මේකට ගියොත් එක්ක රාගය විසින එක්ක ද්වේෂය විසින කියලා අර පිටිපස්සෙන් එන හාමුදුරු අර හාමුදුරු අස්වසනවා මම මේ හදන්න කියන්න හදන කාරණාව තමයි එහෙම ගිහිල්ලා අමාරු වැටෙනවා කියලා දන්නවනම් ගමන නතර කරනවා කියන එක තමයි අටුවාව පිළිගන්න දෙන්නේ. ඒ වගේ සක්මන් කරනකොට තමයි තේරෙනවා ඉතාලම රාග ධනක හිතිවිල්ලක් ආවා. ද්වේෂ ධනක හිතිවිල්ලක් ආවා නම් ඇවිදින්න දෙන්න එපා කයර. එහෙම නතර වෙලා හිතගෙන මෙනේ කරන්න ජවාදික හිතිවිල්ලක් ඒක. කියන්නේ කෙරීම කර්මපත එහෙම නැත්නම් අපි අභිධර්ම කියන විදිහට චිත්ත වීදියකට වැටිලා. ඒකපර නතර වෙන්න කියනවා. දැන් දෙවෙනි එක තමයි ටිකක් මෙහෙ කරනකොට නැති වෙන එක. තව එකක් තියෙනවා මේ හිතවිලි තියේදී හිතවිලි අස්සෙන් වම දකුණ පේනවා. මම ඇවිදිනවා හිතවිලි තියෙනවා මේ වම තියෙනවා පේනවා දකුණ තියෙනවා පේන. එතකොට අර හිතවිලි අතරින් පේන අවස්ථාව. ඒක ඊටත් වැඩි දුර්වල අවස්ථාවක්. අන්නේ වෙලාවේදී තමයි දැනගන්න ඕනේ ඒ වෙලාවේදී මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මිලියපෙකන කැමති ඉදිරිපත් වෙන ප්‍රශ්න අහන්න. නෑ. මේ ලියපෙකන අහන්න තියෙනවා වඩා හොඳයි. මෙන්න ප්‍රශ්නේ. දැන් මේ ලියලා තියෙන්නේ මෙනෙහි කරනකොට හිතවිලි නැතිවලා බොහොම සාන්තිකර තත්ත්වයක් ඇති වුණා. ඊට පල්ලෙයා දවසක් ඒ දැන් තමන් ඇවිදිනවා. නැත්නම් සක්මන් භාවනා කරනවා. එතකොට තමන්ට තියෙනවා හිතවිලි වගේක් ඇවිල්ලා යනවා. සක්මන් නැතර කරන තරම් දෙයක් ඇත්තේ නෑ. අතරින් පතරින් හිතවිලි ඇවිල්ලා යනවා. හැබැයි අතරින් පතරින් මම දකුණ පේනවා. එතකොට මම අහන ප්‍රශ්න තමයි හිතවිලි කිසිවක් නැතුව හොඳට වම දකුණ දකමින් යන සතියත් අතරින් පතරින් හිතවිලි බාධා කරද්දිත් වම දකුණ දකින සතියත් ගත්තොත් මේ දෙකෙන් කොයි සතියද වඩා හොඳ සතිය කියලා. බාධා ඇති වෙලාවේදී වම දකුණ බලන සතියේද බාධා නැති වෙලාවේදී වම දකුණ බලන සතියේද හොඳ එක. බාධා තියෙන විට ආයසරයක් උත්තර කියනවා. බාධා සිත්යට සිතවිලි එනවා. ඒත් වම දකුණ පේනවා. එතකොට ඒ කියන්නේ හිතවිලි කියන්නේ හොඳ සුභාසින්තනයක්. ඒ වඩා හොඳ සතියක් පවද්ද හිතවිලි එන්න බෑ. ඊට පස්සේ ඒවත් ඒවා තාරිමින් නෑ එතන මං ගෙනියන්නේ නෑ මං අහන ප්‍රශ්න තමයි කිසිම බාධාවක් නැතුව වම දකුණ කරන ගම වම දකුණ මෙනෙහි කරන සතියක් තියෙනවා ඊට පස්සේ අර මේන් හිතවිලි එවිලා කරදර කරනවා ඒත් තමයි සතිය කඩාගන්නේ වම දකුණ බලන්න පුළුවන් මේ දෙකෙන් හොඳ එක තමයි කරදර තියෙනකොට තියෙන සතිය එහෙමනේ පළවෙනි උත්තරේ. ඉතින් මං කියන්නේ එතකොට මේ කරදර හොඳයි. නැත්නම් අපි සතිය දිනු වෙන්නේ සතිය දිනු වෙන්න සාමාන්‍ය ප්‍රමේයට සතිය පුරුදු කරාට පස්සේ එහෙන් සත්‍යක් වෙනවා මේෙන් හිතවිල්ලක් වෙනවා මේෙන් වේදනාවක් ආවත් ඒක නඩත්තු කරන්න පුළුවන් නම් මේ පාරවල් නැත්තනක ඩ්‍රයිවිං කරන මිනිස්සෙක් වගේ නෙවෙයි එහෙන් මෙහෙන් වාහනේ අදී හප්ප ගන්න නැතුව යන ඩ්‍රයිවර් වගේ පුරුදු වෙනවා. ඉතින් එතකොට අර පැමිණි දුක් පැණි රහයි කියන එක අපි ක්‍රියාවත් වෙනෝනේ. ඉස්සර පැමිණි දුකක් මේක. දැන් මේ දුක පැණිරහක් කරගෙන තියෙනවා. ඉතිවිලි ආවට මම සතිපැතිම වල කන්නේ නැහැ. මම දකුණ දාලන එකත් නැත කරන. ඒ මැදටම වඩා සතුට වෙනවා. මගේ හිත අන්දමන්ද වෙන්නේ මගේ හිත මේ තියේදි කොහොම හරි සතිය පවත් ගන්න ඕනේ. ආන්න ඒ විදිහට යන්න ගත්තොත් ඒ සතිය විපස්සනාට තුඩ් දෙන සතියක්. යම් කිසි කෙනෙක් කියනවා නම් මට මේ කිසියම් කරදරයක් නැතුව වම දකුණ පවත්වන සතිය තමයි හොඳ කියලා ඒකත් හොඳයි. හැබැයි යා සමතේට බර සතියක් ගැන මේ කතා කරන්නේ. ඉතින් මගේ ස්වභාවය තමයි කොයි වෙලාවෙත් පාරවල් දෙක තුනක් පෙන්නලා විපස්සනාට තල්ලු කරන එක. එතකොට මොකද මම වැඩ කරන්න ගියොත් එක්කනේ මේ ගියන්ට মালටි ටාස්කින් කරන්න වෙනවනේ. එක වැඩක් කරනකොට දව 10ක් වැඩ යනවා. ඉතින් ආ දන්නවනේ මේ වැඩේ යනවා අර වැඩ වුණාට මට බාධාවක් නැත්තම් Taman ඔළුව අන්දබන්ද කරගන්න අරකයි කරන වැඩේ කරගෙන යන්නේ උඩ අනිත්‍ය වෙයි. ඒ නිසා මේ විස්තර කරපු සක්මනට ඉස්සරහින් එකක් තියෙනවා දැඩි හිතවිලි සහිත හිතතියක්. සම වෙන සක්මනක්. අය දැන් මේ මම මේ විස්තර කරන්න හදන තුනී ලාමක හිතවිලි සහිත සතියක්. දැන් මේ මධ්‍යම ප්‍රමාණය එකක් තියෙනවා. ඒ නිසා තුනෙන් කොයි එක ආවත් අවස්ථාව ප්‍රයෝජන ගන්න ඒක හම් වෙන්නේ පරියන්කයට වැඩිය සක්මනේ. එදින්න වැඩවල ඔය බේරන බැරි තරම් අභියෝග වැඩි. ඉතින් සක්මනේ හරියට යම් යම් හිතවිලි තියේදී යම් යම් වේදනා තියෙන සතිය පවත්වන්න පුරුදු වෙච්ච එකනට හරීම ලේසි කියලා දෙන්න එදිනදා වැඩ කරනකොට සතිය පවත්වන්නේ කොහොමද කියලා. හොඳයි. ගරු ස්වාමීන් වහන්ස මම සක්මන් භාවනාවේ වම දකුණ ලෙස මෙනෙහි කර එය තබන විට දැනෙන තද ගතිය එසෙන විට දැනෙන සහැල්ලු බව මෙනෙහි කරමි. සමහර විට මෙනෙහි කිරීමකින් තොරව පය එසෙන හා තබන අයුරු නිරීක්ෂණය කරමි. පරයන්ක භාවනාවේදී ආනාපානයේ මූල කර්මස්ථානයේ ලෙස තබාගෙන එහි ඇති උණුසුම සිසිල කම්පන තදගතිය නාසය හා මුඛයේ නිමිත්ත මුඛ නිමිත්ත අසල ඇති වරින් වර වෙනස් වන සල්කුණුද දැනේ විනාඩි 15ක් පමණ ආශ්වාසය හා ප්‍රාශ්වාසය නොදෙනියයි විනාඩි විනාඩි 15කින් පමණ වෙනවන් ස්වාමීන් වහන්සේක කයද සැහැල්ලුවේ ටික වේලාවකින් නැවත සිතුවිලි ගලා යයි ඒහා සමග සංඥාමය රූපද ඇති වූ විට ඒවා ඇතිව නැතුව යන අයුරු බලා සිටිමි. නැවත ටික වේලාවකින් විවේකයේ බවක් ඇතිවේ. තවද විනාඩි 5ක් පමණ තිබී නැවත මූල කර්මස්ථානයේ මතුවේ. මම මූල කර්මස්ථානය මෙනෙහි කරමි. මෙසේ කීපවරක් සිදුවන විට ඇතිව නැතුව යන සංඥාමය රූපද මතුවේ. වේදනා පද්ධතියක් මූල කර්මස්ථානයේ වේදනා පද්ධතියක් පද්ධතියත් මූල කර්මස්ථාන මෙනෙහි කරමි. වේදනාව පහළ පහව යන බව වැටහි. මෙම සංඥාමය රූප එන විට නැවත මූල කර්මස්ථානයේ මෙනෙහි කිරීම කළ යුතුයද? සිතුවිලි ඇතිවන නැතිවන අයුරු බලා සිටීම කළ යුතුයද? කරුණාවෙන් පැහැදිලි කර දෙන මෙන් ඉල්ලමි. තෙරුවන් සරණයි. ප්‍රශ්නේ නම් හරි පිරිසුදුයි. නමුත් මම දෙන උත්තරේ පිරිසුදු වෙන්න මම ඒකනත් එක පොඩ්ඩක් අවසල වඩනවා. මෙතෙන්දී බුරුම ස්වාමීන් වහන්සේලා කියන්නේ මේ අරමුණේ තමන් හිත තියෙනවා. මේ හිතී ලෝකයක් යනවා. දැන් එතකොට ප්‍රශ්නක් තියෙනවා මේ හිතවිලි තියෙන තැන හිතවිලි මෙනෙහි කරනවද නැත්නම් ඉන්න මූල කර්මත්තන්නේ ඉන්නවද කියලා. යම් හේයකින් යෝගාවචරයට හැකියාවක් තියෙනවා නම් මම මේ හිත දෙතෑවර වෙලාද සතිය කැඩිලාද මොකද උනේ කියලා සැකනම් පමනක් මූල කර්මත්තන්නේ මෙනෙහි කරන්න. සැක නැත්නම් ඔහොම යන්න දෙන්න. ඉතින් එතෙන්දී යෝගාවචරයා ගන්න ආකල්පය හැටියට තමයි මෙනෙහි කරනවද නැද්ද මොකද්ද කළ යුත්තේ කියලා කියන්නේ. ඉතින් මෙතන පේන විදිහට ලස්සන්ට ලියපු නිසා මට හිතෙනවා කියන්නේ මෙතෙන් යනකම් රචනය හසුරලා තියෙන නිසා මට හිතෙනවා ඒ තිබුණට ඔය බලන්ඩ මෙනේ කරන්න මොනවද කරන්න ඕන කියලා දුක් කරදර ගන්න ඕනේ සැකන කෙනාට විතරයි. සැක නැත්තම් කඩාන යන එකයි තියෙන්නේ. සිංහලයේ කියනවා කියනවා නම් වනේ පිටේ වනේ තියෙන මීම තමයි පඳුරට පයි. පිටේ වනයක් නැත්තම් ਉਹ පඳුරේ රිංගනවා. අන්නේ වගේ රිංගනවද මීමට තමයි බුදුහාමුදුරුවෝ කැමති. එකක් මොකද උට පිටේ වණයක් නැහැ. අනිත් එක ඌ පිටේ වණි නැතිව දන්නවා. මේක සැක කරන්නේ ඔක්කොම මේ ඔද්දල් චරිතය. තමන්ගේ ඇතුලේ තියෙන සැකය තමයි බාහිරේ සැක කරන්නේ. ඉතින් අර ගම යන්නේ රෙඩියට සැක වැඩි. ඉතින් හැම තැනම නතර කරගෙන උරගග බලබල ඉන්නවා මිසක් කිසිම ගමනක් යන්න බෑ. ඉතින් ඒක නැති වෙච්ච දවසේ සෝවන් උනායි කියනවා නිසකයි. අවෙක්කප්ප සාදේ පහළන එයා දන්නවා හරි හිතීලි ආවා. අපි කුණු හරපිතවිලා ගෙන මොන කරන්නේ? ඉතින් මම නෙවෙයිනේ. මම මගේ ගමන යනවා. ඉතින් හිතවිලි වල කකුල් මාට්ටු දාලා අපි නැතර කරන්න හදනවා. උඹට ඕන නැතර කරපන්. මට හිතන්න නෙවෙයි මම මෙතන නෑ මම යනවා. ඒ කෙනාට මොන හිතවිල්ලක්වත් බාධා කරන්නේ මොන සද්දයක්වත් බාධා කරන්නේ මොන වේදනාවක්වත් බාධා කරන්නේ නැති එන්න පටන් අරගන්නේ පරියන්කේ ඔය මොක ආවත් රගර් සෙල්ලමට ගිය එකනා වගේ බෝලේ ගත්තොත් යන්න ඕනේ ඉස්සරහට අතහැරියොත් දෙන්න වෙන පස්සට ඊට මෙටි වැඩි හොඳ හෙන ගෙඩිය වගේ කඩාගෙන යන එකයි තියෙන්නේ. ටැකල් කරන්න බාධා කරන්න කවුරුත් නැත්නම් උඩ රගර් කියන්නේ නෑනේ. රගර් ගේම තියෙන්නේ විරුද්ධ පක්ෂය ඇවිල්ලා උඩ බාධා කරනවා. ඒ වගේ ගේම් එක සෙල්ලම් කරපගෙන උඩ කීත හැකි. උඹට සැකන උඹ කාට හරි පාස් කරනවා. පාස් කිරුවොත් පාස් කරන්න ඉන්න පස්සට. සැක නෑනේ. බෙල්ල කඩාගත්ත හරි ගියා. ඇත්තටම සමහරට අතිපය ඇට ඇට කැඩෙනවා. ඒ ඉතින් ක්‍රීඩාවේ හැටි. ඉතින් ඒ ඒ පන්දිස් වංශගේ ඒ දෙන උපදේශය කිසි කෙනෙකුට ඇහෙන්නෙත් නැහැ. කොතෙන්ද යොදවන්නේ කියලා තේරෙන්නෙත් නැහැ. ඒ නිසා මුල ඉඳලම ඉඳගත්ත වෙලාවේ යම් කිසි කෙනෙක් දන්නවා මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියලා. පැයම ඒ සැක නැතුව ඉඳගෙන ඉන්න පුළුවන් නම් රහත් කියන්නේ ඕන ඕකට තමයි. වෙන මොකක්වත් නැහැ ඕකේ. ඉඳගත්ත වෙලාවෙ ඉඳ දහනවා නම් මේක සමතේද ස්වාමීන් වහන්සේ මේක විපස්සනාද ස්වාමීන් වහන්සේ මම ඉස්සරහට යන්නේ ස්වාමීන් වහන්සේ මම පස්සරට යන්නේ ස්වාමීන් වහන්සේ කියලා චරිචුරු ගන්නවා නේද? නිවනක පලාතක් නැහැ. කරන කරන වැඩෙන් සැක උපදවන. ඉතින් උගෝ දෙනෙක් අපිත් එක්ක ජීවත් වෙන ජනතාව එහෙම තමයි. ඒගොල්ලන්ට කිසියම් තමන් ගැන විශ්වාසයක්, තමන්ගේ සතිය ගැන විශ්වාසයක් මේ කඩානේ යන්න පුළුවන් නෑ. මෙයා හිතනවා වෙන මොකක් හරි උපක්‍රමයක් ඇති. මේකට වෙන ක්‍රමයක් ඇති. හිතවිලි කිසිවක් නැති, වේදනාවක් කිසිවක් නැති, සද්ද නැති වෙනමම ලෝකයක් මේක ඇති කියලා ඉතින් දම් පැන් දෙනවා පින් කරනවා අනේ මට හිතවිලි නැති ලෝකයක් ලැබේවා. වේදනාවක් නැති ලෝකයක් ලැබේවා. ඉතින් අන්තභාගය හැදෙනවා. හිතවිලි නැති වේදනාවක් නැති හයක් කිලිම ඉතින් අන්තභාගය හම්බ වෙන දෙවෙන මොනක් හම්බෙන්නේ. අන්තභාගය හම්බෙච්චා මේ පැත්තෙම වේදනාවක් නැන්නේ. ඊට පස්සේ අන්නවා අනේ ස්වාමීන් වහන්සේටත් වඳ ගන්න විතරනේ කතයි සෙට්. ඊයති වදිනවා. අන්තභාගය. ඇයි දැන් වේදනාවක් නැහැ. ඇයි බින්කම් කරන්නේ වේදනාවක් නැති වේවා කියලා. ඉතින් කර වෙනවා. කොර වෙනවා කියන්නේ වේදනාවක් නැති වෙනවා. හිතිල් නැති වෙච්චාම බම්මන වෙනවා. ඉතින් ස්පිතාලෙ ගිහලා දාන්න පිසංකොටට ගිහලා දාන්න. ඒව තිබිච්ච අපිට මොකෝ මේ කොහෙද ඉබ්බා මොකද Taman යන ගමන යනවනම් සැක නැහනේ. කෙලිම ගත්ත රාජසභාවට ගියත් දේවසභාවට ගියත් සංඝ සභාවට ගියත් පඬිත සභාවට ගියත් වික්ත ප්‍රතිබලව යන්නේ කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ඒක සිල්වතට හැම ලොකු ගැම්මක්. ඒකේ සතියේ තියෙන මිනිහට තියෙන ගැම්ම තමයි මාරයා හිටියත් බ්‍රහ්මෙක් හිටියත් දෙයියෝ හිටියත් අඟුලිමාල් හිටියත් දේවදත්ත හිටියත් කෙලින් ගියා. ඒකට හරි බයයි. දෙයියොත් බයයි, මිනිස්සුත් බයයි, බ්‍රහ්මියොත් බයයි. අපිට වෙලා තියෙන්නේ අපි නිතරම පස වෙවුලනවා සැක. නිසකේ තියනවා නම් ඉතින් මොන ಜಾති සම්පatti හම්බුණත් වැඩක් නැහැ. ඒ නිසා මෙතනට ගියාට පස්සේ ඒක නා අභියෝගශීලී වෙන්න ඕනේ. සෙල්ලක්කාර වෙන්න ඕනේ. කම්මෝගෝචිකාගෝ කියලා පයින් ගතියක් තියෙන්න ඕනේ. ඉතින් ඒක ඒක දෙන්න බෑ. ඒක භාවනාවෙන් කවදාකවත් හම්බ වෙන්නේ නෑ. තියෙන මිනිස්සුන්ට බුදුහාමුදුරකින් දෙ තේරෙනවා. හැම වෙලාවෙම තෙපර බබා අතපැත්ත මෙපැත්ත බල බල ඉන්න කෙනාට ඒත් තමයි බුදුහාමුදුරන අනුකම්පා කරනාරේ මය ඇතින් තමයි අව කැපෙන වචන කියවෙන්නේ. බුදුහාමර ඒකටත් අනුකම්පා කරලා කියනවා කමන්න ගන්න ඕක කරගෙන යන්කෝ යනකොට යනකොට සැක නැති වෙයි කියලා. මේ ලියන එක කරන්න මම හිතනවා පුළුවන් කියලා. හිතවිලි තිබිච්ච අය මට ප්‍රශ්න නැහැ මම බලන අරමුණ තියෙනවා. Taman යන එකයි තියෙන්නේ. ඉතින් ඒකට අර ඉස්සලාහ ප්‍රශ්න මම අහනවා. හිතවිලි තියෙද්දි නිසක යන එකද වඩා දක්ෂකම? හිතවිලි නැතුව නිසක යන එකද කියලා අහන්නයි ප්‍රශ්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්නය මගේ සිතවිලි ඇතුව යන ගමන ඔබ වහන්සේගේ වචන වලින් කිව්වොත් අභියෝග මැදින් යන ගමනක් බව මට ඉතාම පැහැදිලියි. ඒ නිසා එහෙම කට්ටියට මම කියනවා පුරුෂයෙක් කියලා. එහෙම නැති කට්ටියට කියනවා ගෑනු කියලා. ඉතින් මට බයිනවා ඕක කියපු ගමන් බයිනවා. මම කියන්නේ මේක පරුසත්වය කියලා පරුස ගතිය කියලා කියන්නේ පෞරුෂත්වය කියලා කියන්නේ ওই චරිචුරු ගගා වටපිට බල බල යන්න එපා. ගත්ත gediya ගත්ත රගර් බෝලේ එන gediy වගේ කඩාගෙන ගියාම ඉතින් අර මේ එතකොට අපේ අම්මා කියන්නේ ගෑනු නැකතින් ඉපදිච්ච පිරිමියෙක් නැත්තම් පිරිමි නැපතින් ඉපදිච්ච ගෑණියක් කියලා කියනවා. එතකොට නම් මට බයිනෝ අඩුයි. මොකද එතකොට තියාර නැකතනේ ප්‍රශ්න වෙලා තියෙන්නේ නැත්නම් ඒකයි. නමුත් හොඳට මතක තියාගන්න බුදුහාමුදුරු මේ තෙපර බාන චර්ජුරු ගාන කිසිම ගෝලයකට ගෝලියකට සාක්‍ය පුත්‍ර කියන නම පාවිච්චි කරන්නේ නැහැ. සාක්‍ය දීතා කියන නම පාවිච්චි කරන්නේ නැහැ. බුදුහාන් කියන්නේ සාක්‍ය සිංහ, සාක්‍ය දීතා, සාක්‍ය පුත්‍ර කියලා කියන්නේ මෙච්චරක් සද්ධාවක් තියෙද්දි, මෙච්චර සීලක ඉඳද්දි, මෙච්චර සතියක් තියෙද්දි මොනවද අර වටපිට බලවලයි. කඩදාගෙන අනේකයි තියෙන්නේ. ගිහිල්ලා හොම්බකට රිවට් වුණත් මොකද ප්‍රශ්නේ? පිස්සු වැදුණයි කියමු මොකෝ ප්‍රශ්නේ? නැත්තත් පිස්සු වැදිනවා. මැරුණයි කියමු. ඔගොල්ලෝ හිතනද අපි මේ කොට දාලා කුණු වෙනද? ඒක නෑ. අපි වලක් කල්ලා දාලා උතට වලලා දාලා අද දවසේ දානක් දීලා හොඳට කටයුතු කරනවා. අපි වෙලා තියෙන ඔය අයිතිකාරයගේ නම ලියලා තියෙන නම් ඇප්ලිකේෂන් එකේ ඉතින් අපිට කරන්න දෙයක් නෑ අපි මිනිහ බාර දෙනවා. බය වෙන්න එපා. මම හිතනවා ඒ කියවනකොට මට හිතෙනවා මේ වගේ කෙනෙකුට නම් පොඩි තල්ලුවක් දුන්නොත් පණී කම්මෝගෝචි ගාවෝ කියලා පණී කියනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. අවසරයි. අද උදේ අවදි වුණ මොහොතේ සිට සතියෙන් ක්‍රියා කය ක්‍රියාවන් දෙස බැලුවා. මූණු සෝදන විට, දත්ම දින විට, වැසිකිලි කැසිලි කරන විට පවා සතිය පිහිටුවීමට උත්සාහ වුණා. අනතුරුව සක්මන් භාවනාව කරන විට වම් පාදයේ දකුණු පාදයේ සිහිපත් කරමින්ද ඔසවනවා, තබනවා, ගෙන යනවා සිහියෙන් සක්මන් කළා. পায় පොළොවේ තදවි තිබෙන විට පඨවි කියලා තියෙන සංවස් වර්ණන් තුල තද ගතියද ඔසවන විට තේජෝ ගතිය ධාතු වෙන්න ඔසවන බවත් යවන විට වායෝ ධාතුවේ පහත් කරන විට ආපෝ ධාතුව වශයෙන් වැටෙමින් සක්මන් භාවනාව කළා. එසේ කරන විට වේගයක් වේගය වේගයක් ලෙස මෙම ක්‍රියාව ඉබේම සිදු වෙනවා. වගේ දැනෙනවා. ලෝක ස්වභාවයත් කයත් එකම ධාතු ස්වභාවයක් ලෙස වැටහෙනවා. උඩ සක්මන් මළුවේ ඊටමත් හැමින් ඉදරෙන් අතු ගන්න විට ඊටම කුඩා කුණුරොඩු පවා ඉවත් වී ගොස් සක්මන් මළුවම පිරිසිදුව දකිනවා. කෙලෙස් ස්වභාවයත් මේ වගේ අතාරින්න අතාරින්න පැහැදිලි සිතක් ඇති වෙනවා. සක්මණෙන් පසු පරයන්ක භාවනාවට ගොස් වාඩි වී දැන් මෙතන ඉඳිමි කියා ආස්වාස ප්‍රාස්වාසයේ බලන විට වරහන්තුල තියෙන ස්වාමීන් වහන්සේ ඉහළ මට්ටමකින් කියලා පපුව දෙසින් දැනීමක් සැලවෙන ස්වභාවයක් දැනේ. එය චෛත්‍යයක කොත් කැරල්ල වගේ ඉහළට ගොස් නොදෙනී යනවා. ඉන්පසු ඊටම නිහඬතාව බවක් දැනෙනවා. එයත් හේතු නිසා හටගත් දෙයක් හේතු නිසා නැති වෙන විට ඵලය නැති වෙනවා. සිතමින් හේතු නැති වෙන විට ඵලය නැති වෙන නැති වෙනවා සිතමින් භාවනාව කළා. ගරුතර ස්වාමීන් වහන්සේ මේට ඔබ වහන්සේගෙන් කාරුණිකව දනක් ලැබෙනසේක්වා. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට දිගා සිර ලැබේවා. ඔයතරම ඉතින් අපි වැඩමුළුවේ දැන් ඉතින් පස්වෙනි දවසේ වෙනකොට කාටත් වගේ කාටත් වගේ කියනවනේ ඇත්තට හරියන්නේ නැහැ. බොහෝ දෙනෙකුට දවස පුරාම අධිෂ්ඨාන කරන්න පුළුවන්. දැන් දන්න වෙලාවකට ගෙඩිය ගහන්නේ කෑම කන්නේ මේ වෙලාවේ සක්මන මේ වෙලාවේ පරියන්ක මේ වෙලාවේ බණ කියලා දන්නවනේ. ඒක ගත්තට පස්සේ තමයි තේරෙන පටන් අර ගන්නවා. ඒ එක වෙලාවක ඊටාම ගැඹුරු සතියක් ඇති වෙන එකත් දවස පුරාම යම් ප්‍රමාණයකට සතියක් පවතින එකත් දෙකම ඕනේ සතිය වැඩෙන්න. වරකිටම ගැඹුරට සතිය යන්න ඕනේ. අනික් වෙලාවට ඉරියව් මාරුණාට අරමුණු මාරුණාට සතිය කැඩෙන්නේ නැහැ කියන ගතියත් ඕනේ. ඉතින් අරමුණු මාරුණාට සතිය කැඩෙන්නේ නැහැ කියන එක අපි ගෙදර ගියාට පස්සේ ඉතුරු වෙන්නේ එච්චරයි අපට. මෙහින්දා ජර ගැඹුරු සතිය හම්බුනාට ගෙදර ගියාට පස්සේ හම්බ වෙන්නේ නැහැ. ඒකට අපිට පශ්චාත්තාප නැති අර එදිනදා වැඩ කරනකොට පවත්තන සතියේ ගැඹුර ඉතින වටිනාකම මම කියන්නේ මල පහ කරනකොට වැසිකිලියක ලැබෙන සතියත් මලක් පූජා කරනකොට ගඳ කිලියක ලැබෙන සතියත් දෙක එකයි කියපු කෙනාට නම් අර මල තිබුණත් මේ මල තිබුණත් ප්‍රශ්නයක් නැහැ. ගඳ කිලිය තිබ්බත් වැසිකිලිය තිබුණත් ප්‍රශ්නයක් නැහැ. එයාට ගෙදර ගිහිල්ලා ඔය කවුරු කැස්සත් කවුරු නැටුවත් Taman දන්නවා ඒ කහින එක නෙමෙයි වැඩේ මට පුළුවන් ද සතිය පාත්තන්න කියලා. ඉතින් කාට හරි වාදකම්ම කෙනෙකුට කිව්වොත් මේ වැසිකිළියට කියලා මල පහ කරන එකයි බුදුහාම ගන්ධකිළියට කියලා මල පූජා කරන එකයි කියලා මට මෝල් ගහින් ගන්න. මේ මොනවද මේ ස්වාමීන් වහන්සේ මේ තැනක ඉස්සරහ තියාන කියන්නේ කියලා. සතිය පවත්නවා කියන එක නන්න භාවනාවක් නෙමෙයි මම මේ කතා කරන්නේ. සතිය පැවැත්වීම දන්නවනම් අපි මෙතෙක් කල ඉදිරිපත් කරපු සේරම නිදහසට කරන මිස උත්සාහ කරලා බලලා අභියෝගයට ලගත්ත ගත් එකක් නෙවෙයි. මන්ද මම මේ මේ ජීවිතේ ගොඩක් කල් ගත කරලා නිසා සියනවා ඔය කවුරු කිව්වත් අර කැක්කම මේ පිපුරුම මේ රුදාව නිසා භාවනා කරන්න බෑ කියලා තනි හේතුව බුබ්බඩකම කම්මැලිකම වෙන මොනම හේතුවක් නැහැ. මොකද කරගෙන කරගෙන යනකොට ඔක්කොම මගේ ඇරිලා ඕනේ තැනක මහා ලොකු සතියක් නෙවෙයි නමුත් සතිය පවත් ගන්න පුළුවන් බව තේරෙනවා. එතකොට ගන්න දවස පුරාම ඇති අවදියෙන් ඉන්න හැම වෙලාවෙම තිට්ටං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාහු ඉඳගෙන හිටියත් හිටගෙන හිටියත් නිදාගෙන හිටියත් ඇවිදිමින් හිටියත් තද බල නින්දේ නොවන හැම වෙලාවෙම සතිය අදිස්ථාන කරනවා නම් බ්‍රහ්මයි බ්‍රහ්මගෝචාන් ජටාමතුරු බැඳලා තියෙන්න ඕන, සැවුර තියෙන්න ඕන, හැරමිටියක් අතේ තියෙන්න ඕන, කෙන්ඩියක් අතේ තියෙන්න ඕන කියලානේ අපි පිටුසිතුවම් වල දැකලා තියෙන්නේ. මේ බුදුහාමුදුරුව අපිට සතිය උගන්නන්න ඇති. ඉතින් ඒක නිසා ඒකෙදි මේ ඥාන පිරමිඩ පැවිදි උපවිදි මොනක්වත් නැහැ. මේක අල්ලගත්තොත්. එතකොට බුදුරජාණන්සේ දේශනා කරලා තියෙන තථාධිපතෙය සබ්බේ ධම්මා කියලා ඔබ දැනගත්තත් නොදැනගත්තත් හැම වෙලාවෙම ඔබ ඉන්නේ සතියෙන්. දන්නේ නැති මිනිහට කියනවා භාවනා නොකරන බුබ්බඩයා කම්මැලියා පෘතජ්ජනයයි කියලා. ඒක දන්න කෙනාට කියනවා ආ මේ කල්යාණ සත්පුරුෂයයි කියලා නැත්නම් ආර්යයන් වහන්සේ කෙනාක් කියලා. බැලුවොත් පෙනේ දවස පුරාම ඉන්නේ සතියෙන් කියලා. නැහැ කියලා බැලුවොත් නැහැ. හැබැයි මේ ටික පළවෙනි අවුදවසේ කිව්වනම් ඕගොල්ලෝ පටලවා ගන්නවා. එතකොට කියන අම්මෝකෝ මේ අඹදරුවන් රකින්න ගීකවල් කරන අපිට කොහෙද ස්වාමීන් වහන්සේ එහෙම තතිය අපි ඇවිල්ලා මේ නරපන්න ඕනේ අපිට මේ යන්තම් නිකන් මේ තුසිත දිව්‍ය විමානට යන්න පොඩ්ඩක් පාර කියන්නේ එච්චර දුරසික නම් ඕනේ නැහැ තුසිත දිව්‍ය විමානට යන්න කියලා පටන් අර ගන්නකොට Taman පිළිබඳව අව탁සීරු කරන අමනයින්ට මෝඩයින්ට තකතිරුවන තමයි බුදුහාමර පුතත් ජනයි කියලා කියන්නේ කොහොම හරි කමන්නේ දවස් 7ක් ඇතුළත හෝ අවුරුදු 7ක් ඇතුළත හෝ මේ සතිය අපේ ජන්මලාභයක්. ඒකට සමාදම් වෙන්න සතිය කැඩෙන්නේ නැහැ කියලා පැත්තෙන් බලන්න. ඒකට කැඩෙන්නේ නැහැ කැඩෙනවා. නමුත් තාමත්ම අඩුයි. එතකොට තේරෙයි උදේ ඇස් දෙක අරපු තැනලා නිදා ගන්නකම් පොත් ලැබීමක් සිද්ධ වෙනවා. බුක් කීපින් එකක් කරනවා. ඒක අපිට හම්බෙච්ච ජාතික උරුමයක්, ජාත උරුමයක්. මම කියන එකට මනුස්සකම කියලා. අපි මිනිස්සෙක් වෙන්න ඕනේ. ඔක්කොටම ඉස්සෙල්ල මිනිස්සෙක් වෙන්න ඕනේ. දරුවගේ යුතුයකම්, අම්මගේ යුතුයකම්, තාත්තගේ යුතුයකම්. නැත්නම් රටේ යුතුයකම්, ආගමේ යුතුයකම් කියලා පව් කොන්තරත් බාර අරගෙන මේ Tamanට කරන්න දේ කරන්නේ නැතුව යන මනුස්සයාට මනුස්සකම නැහැ. හැබැයි ලොකු ලොකු කාරණා කියනවා. කොච්චර කාරණා කරත් මේ මනුස්සයාට Tamange වැඩේ වෙන්නේ නැහැ. ඒ නිසා මේ රචනයේ ලියවිලා තියෙන්නේ ඒ දවස පුරාම යම් ප්‍රමාණයකට සතියක් ගත කරන්න ගත්ත උත්සාහයක්. ඒ නිසා මම ඒක අගය කරනවා. තව දුරටත් අදිෂ්ඨාන කරන්න මම උදේ ඇස් දෙක අරිනකොටමත් පුළුවන් තරම් සතිය පිටවලා ඊට පස්සේ නිින්දට යනකම් තිත්තං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගතමිද්දෝ තදබල නිින්දට යන තෙක් ඒතං සතින් අදිත්තේය. සතිය අදිෂ්ඨාන කරන්න කියනවා. ඒක බ්‍රහ්මයි. සෙනගක් මැද හිටියත් කොච්චර රාජකාරී කරත් එයා බ්‍රහ්ම ජීවිතයක් ගත කරන්නේ. ඉතින් ඒක තමයි අද මේ තියෙන කංකටොල් ලෝකෙට තියෙන එකම උත්තරේ. ඉතින් මේ තවදුරටත් දිනු කරගන්න ලැබේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව. සක්මන් භාවනාවේදී දෙපා පොළොට ඉතා හොඳින් තදවන අතර සිත සමාධිමත් වේ. කය රූකඩයක්සේ දැනේ. පෙනෙන රූප සියල්ල රූකඩ ලෙස පෙනේ. සමාධිමත් සිත ඊට තදින්ම පවතී. ආනාපාන සති භාවනාව. භාවනාව ආරම්භයේදීම සිත සමාධිගත වී වාඩි වී සිටන අසුන් සමග කය ඉහළට ඇදී ගොස් අහස් කුස තුල පාවී ගෝධරට ගොස් කය නොදෙනී යද්දී ඊට ආලෝකමත් වූ පාළු පළාතක නැවතින. භාවනා කාලය අවසන් වී බොහෝ වේලාවක් මෙසේ සිටීමට හැකි විය. නැවත භාවනාව ආරම්භ කරද්දී ආනාපාන සතිය නොඇඩින. බොහෝ වේලාවක ප්‍රදේශය පමණක් දැනෙන අතර යං කිංචි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං ධම්මන්ති යන ගාතාව සිතර මෙනෙහි විය. එතෙන් පටන් එම ගාතාව මෙනෙහි කරමින් භාවනාවේ යෙදෙනිමි. මෙසේ භාවනා මෙනෙහි කරද්දී සිත පෙරසේ හිස් බව පමණක් දකින්නට ලැබේ. මේ ගැන සුදුසු උපදෙස් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. රචනය එච්චර හොඳ නෑ. නමුත් මට අදහස් උනේ මෙහෙමයි. මට වැටහුනේ මෙහෙමයි. ඒක නිසා මම ප්‍රකාශ කරන්නම්. මම ගත්ත ඇටි හරිනම් අන්න ඒකට ලියුපෙකන සාක්ෂි වෙනවනම් මම යනවා ඉස්සරහට. පළවෙනි පරියන්කේදී මේ කියන විවේකයට ගිහිල්ලා තියෙන්නේ ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් අනුපිළිවෙලට. ඊට පස්සේ ආ කියන භාවනාව නතරුමයි කියන්නේ. ඉතින් සක්මන් කරලිවල ආය වාඩි උනායි කියමුකෝ. වාඩි උනාට පස්සේ අර වගේ අනුක්‍රමික පිළිවෙලක් නෙමෙයි එකපාරට වගේ විවේක තැනකට ගියා. ගියාට පස්සේ යංකිච්ච සමුදේ ධම්ම, තබ්බන්තන් නිරෝධ ධම්මන් කියලා තේරිලා ඒක දිගේ ගියා. ඒ නිසා මේ පළවෙනි සැරේ පරියන්ඛේදී ක්‍රමිකව විවේක තැනකට ගියා. දෙවෙනි සැරේ එම ක්‍රමිකේ නැතුව එක සැරේට ගියා කියන ප්‍රශ්නද මෙතන මේ කියන්න හදන්නේ කියලා මම කැමැති දැනගන්න. මේ ලියපෙකනයි මම අහන්නේ. එහෙමනම් මට පුළුවන් ඉදිරියට නැත්තම් මේ රචනය ආපහු ලියන්න වෙනවා. මොකද්ද කියන්න හදන්නේ කියලා මේ වචන ටිකේ නැහැ. මම ඔය මට හිතිච්ච දේ කියන්නේ. ඒක නිසා අපි නඩුව විසි කළා ඊගාව ප්‍රශ්නට යනවා. ඒ කොලේ අරගෙන ඒක නම් ලියන්න මොකද්ද ප්‍රශ්නේ කියලා පොඩ්ඩක් වටහා ගන්න විස්තර හොඳයි. නමුත් මොකටද මේ එල්ල කරන්නේ කියන එක මට තේරෙන්නේ මේ වෙලාවේ කතා කරන්න බැන්න නම් ඒ කොලේ අරගෙන ආයතරයක් හෙට දවසේ හැරි ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා අපි ඉල්ලනවා. අපි යනවා ඊගාව ප්‍රශ්නට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊයේ සක්මන් භාවනාව ගැන තුන්වෙනි ලියුම ඉදිරිපත් කළේ මමයි. ඒ නිසා ඇතැන් සිට ලබාගත් අත්දැකීම් ඉදිරිපත් කිරීමට අවසර පතමි. ගරුතර ස්වාමීනි ඊයේ දිනේත් මගේ සක්මන ක්‍රියාත්මක වූය වහන්සේ පෙන්වා දුන් ආකාරයටයි. චේතනා නැතුවම සක්මන ඉදිරියට ඇදී ගියේ ඉබේමය. ස්වයංක්‍රීය යන්ත්‍රයක් මෙනි. නිමිත්තක් නැතුවම සක්මන් ගමන සිදු විය. එහෙත් පයත් දැලෝ සීතල උණුසුම සිනිතු ගොරෝසු බව සිතට දැනුනි. ඔබ වහන්සේ කියන ආකාරයට බොඩි ලැන්ග්වේජ් එකට කටයුතු කිරීම පිළිදැහැ සිටීමේ එසේ කිරීමේදී විනාඩි 35ක් පමණ ගත වෙද්දී කය පැද්දෙන ස්වභාවයක්, ඇසට කඳුළු නාන්නා වගේ ස්වභාවයක් අද්දුටුවෙමි. ස්වාමීනි, මගේ සක්මන් භාවනාව තවත් දියුණු කර ගැනීමට උපදෙස් ලබා දුන මැනවි. වාර කිහිපයක් චේතනා පහළ වුවත් ඒ භාවනාවට බාධාවක් නොවිය. එවැනි අවස්ථාවලදී මට දැන් මෙතන මම දැන් මෙතන යනුවෙන් සිහි කර භාවනායේ යෙදුණි. පර්යංක භාවනාව. මාගේ මූල කර්මස්ථානයේ පිම්බීම හැකිලීමයි. හොඳින් වාඩි වී පට්ටල් වී හිඳගෙන ඉරියව්ව මෙනෙහි කරමින් සිටන විට උදරය පහ ඉහළට පහළට ඇදෙන හැටි දුතු වෙමි. ප්‍රාශ්වාසයේ සිඳුන විට මුහුදුරල් වෙරළේ හැපි මුහුද දෙසට බැස යන්නාසේ හැකිලී ගිය බව දුටුවෙමි. පැයක් පමණ මෙසේ බලා සිටියෙමි. සමහර විට පිම්බීම පපුව දෙසට ගමන් කරන්නාසේද දුටුවෙමි. දෙවරක් පමණ පිටකොන්දේ ඉහළ කොටසේ සිට සීන් දැවිල්ලක් ඇති වී නැති වී ගියේ. අවසානයේ පළමුව හැකිලීම නොදෙනී යන්නාසේ විය. බෙල්ලට බෙල්ල බිමට පහත් විය. බෙල්ල පහත් වන අයුරු දැනුනේ ලාවටේ. තුන් අරක් පමණ කය තදින් ගැස්සුණේය. ස්වාමීන් වහන්සේ මාගේ පරයක භාවනාව සාර්ථක කර ගැනීමට උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒ සක්මන් භාවනාවේ ඔය යන විදිහටම තව අත්දැකීම් එකතු වෙනවා. යන පාර හරි නමුත් අර ඒ අලුත් පරිශ්‍රණයනි කියන්නේ අනායාසයෙන් සක්මන් වෙන්න ඇරලා ලැබිච්ච අත්දැකීම් මතින් තවත් අත්දැකීම් ලැබෙන්න ලැබෙන්න එකක් ඔය සැකක් දුර වෙලා Taman ගත්ත තීන්දුව හරිද වැරදිද කියන එක නොබෝ කාලෙකින් වැටෙනවා. ඒ සක්මනීදි වෙලා තියෙන්නේ දැන් අපිට අර මෙතෙක් කල් තිබුණ කටියට අමතරව මේ කය වැක්කිරෙන ගතිය සහ එකපාරට ගැසිලා ආපහු මේ පරියන්කේට ආපහු එන ගතිය තියෙනවා. දැන් මේක දන්නේ වුණාට පස්සේ. ගැස්සුණා කියලා දන්නේ ගැස්සුණාට පස්සේ. නිින්ද ගියා හෝ ගැස් වැක්කිරනවා කියලා දන්නේ වැක්කිරනට පස්සේ. පුළුවන් ද බලන්න මේක එක සැරේ වෙන දෙයක්ද නැත්නම් මේ වැක්කිරණ එක ටික ටික ටික ටික පූර්ව නිමිති පූර්ව ලක්ෂණ පෙන්වමින් කරන එකක්ද එහෙම නැත්නම් මේ ගැස්සෙන්න ඉස්සර වෙලා මට සතිය නැති චිත්තක්ෂණයක් නැත්නම් සංඥාව නැති චිත්තක්ෂණයක් අරමුණක් නැති චිත්තක්ෂණයක් තිබිලා තියෙනවා ඊට පස්සේ වැටිච්ච ගමන් නැගිටපු ගමන් Tamanට සතිය පිහිටනවාද එන සංඥාව අරමුණේමද තියෙන්නේ එහෙම නැත්නම් නැවත අවදි වෙලා ගැසිලා අවදි වෙලා තමන්ගේ මූල කර්මස්ථානට යන්න කොච්චර වෙලා යනවද කියන විස්තර බලන්න වෙනවා. ඒතර මම පොඩි සංස්කරණයක් කරනවා. නින්දට වැටෙන එක පුළුවන් තරම් පූර්ව නිමිති බලන්න යන්න. ඒක ආදර්ශයකට ගන්න මේක එකවැරි වෙන එකක් නෙවෙයි. ඒ නිසා උනාට පස්සේ දන්නවට වැඩිය ප්‍රශ්න විසඳන්න නම් මේ නිින්ද ඒ ආගෙන එනකොට මොකද වෙන්නේ කියන බලන පූර්ව නිමිත්ත බලන්න. ගැසිලා අවදුනාට පස්සේ බලන්න අවදි වුණාට පස්සේ ගැස්සෙලා අවදි වෙන්නේ අරමුණටද එහෙම නැත්නම් හිත පිට යෑමකටද ඒක බලන්න නම් සාරිපුත්‍ර සාංශේ පොඩි උපදේශයක් දෙනවා මේ ගැස්සිච්ච එක ගැන පශ්චාත්තාප වෙන්න එපා බැසුණාට පස්සේ මොකද වෙන්නේ කියන එකට අවදි වෙන්න ඕන. එනිසා මෙන්න මේ කාරණා දෙක සමහරට මේ දැන් කතා කරුවත් තමයි ඒ වේතනට කියන්න පුළුවන් ඇති. එහෙමනම් කියන්න. එහෙම නැත්නම් වාර්තා කරන්න කියලා මං ඉල්ලා හිටනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඒ ගැසිලා ඇහැරෙනකොටම මම ඉන්නේ කර්මස්ථානෙමයි. එහෙමනම් ඒක අර ඉස්සලා කියපු කතාවට නිින්ද යන්නේ ඉස්සර වෙලා අවදි වෙන ගතිය හරහා මේ ගැස්සෙන්නේ ඉස්සලා හිත හැංගිලා තියෙනවා. අරමුණක් නැහැ, සතියක් නැහැ, නිමිත්තක් නැහැ. ඒකට එක සැරේ යන්නේ. තියෙන අරමුණ ගෙවි ගෙවි ගෙවි ගෙවි තමයි උතෙන්ට යන්නේ. එහෙම නැත්නම් තියෙන සතියත් නෑ කියලා හිතෙන මට්ටම නැත්නම් සතියේ තියෙන තියෙන බව දන්නේ නැති මට්ටමට යන්නේ එක සැරේ නෙවෙයි. ඒ නිසා අවදි වෙන්නේ අරමුණට නිසා පැහැදිලිව මේක අකුසලයක් නෙවෙයි. එතන මේක භාවනායම ක්‍රමයක් භාවනාම් ඵලයක් කියලා හිතන්න පුළුවන්. නිසා දැන් කරන්න තියෙන්නේ පරියංකේ හරියනකොට සක්මන හරි මේ සතිය හරියනකොට අරමුණට මූල කිට්ටු වෙන්න වෙන්න මේ වැක්කිරණ ගතිය එන්න පටන් ගන්නවා. ඒක ටික ටික එන්නේ ඒකට ලොකු ස්වාමීන් වහන්සේ ඉන කාලේ කියන්නේ ඒකට ලෑස්ති වෙලා යන්න සතිය මුදුන්පත් වෙච්ච ගමන් අරමුණ මුදුන්පත් වෙච්ච ගමන් මේ වැක්කිරණ ගතිය මේකට තව කිට්ටුවෙන් යන නියුන් සහෝදර තුන් හතර දෙනෙක් ඉන්නවා අරමුණ නීරස වෙනවා ඒකාකාරී වෙනවා නියම් සැකයක් වගේක් බයක් වගේ එන්න පටන් අර ගන්නවා ඊට පස්සේ තමයි වැක්කිරණ පටන් ගන්න. ඒ ඔක්කොම වෙන්නේ අරමුණයි හිතයි මූණට මූණ දැම්මට පස්සේ. ඒ නිසා මූණට මූණ දකින්නකොටම හිතන්න භාවනාව හරියනවත් එක්ක මේ වගේ විකෘති වගේක් පහළ වෙනවා. මේ වගේ උපක්ලේශ වගේක් පහළ වෙනවා. ඒ නිසා භාවනාව හරියට ඒ හරියන භාවනාව නඩත්තු කරන්න තිබුණට වැඩි සතියක් ඕන. ඒ දෙවෙනි සතිය එහෙම තමයි සතිය දිගේ යනකොට සතිය තව මේ වගේ සියුම් කරනු අල්ලන සතිය ගැන උපක්ලේශ දැනගන්න සතිය මේකේ තියෙන ආධිනව දැනගන්න සතිය කියනවා සුපතිට්ඨිත සතිය වේපුල්ල සතිය කියලා. එනිසා දැන් ඉල්ලනවා භාවනාවේදී වෙනදා තිබුණ සතියමදි. වෙනදා කණ්ණාඩි දාලා බෑ ඊට වඩා හොඳ බලවත් චීන කණ්ණාඩියක් දාලා බලාගෙන ඉන්න ඕනේ. ඉතින් ඒ කියන්නේ යෝගාවචරයේ අනුග්‍රහයක් ඉල්ලනවා භාවනාවට විපස්සනාව සඳහා. ලෑස්ති වෙලාම යන්න, හොඳට සක්මන් කරලා යන්න, කය හොඳට සීතල කරගෙන වාඩි කරවන්න, සැප පහසුව දීලා. මොකද දැන් බර වැඩක් අදින්න හදන්නේ කොනා. කිට්ටු කරනකොට දැනගන්න භාවනා හරියාගෙන එනකොට ඒකෙම අනතුරක් තියෙනවා. මේ වගේ නිින්දකට යන විදිහට තියෙනවා. ඒකට නොවෙන්න නම් භාවනා හරියාගෙන එනකොට මේ වැක්කිරන ගතිය, නීරස වෙන ගතිය හොඳට අල්ලගත්තොත් මෙතෙක්කල් සංසාරේ අපි ওই හැම වෙලාවටම රාගය ඉදිරිපත් කරගෙන තියෙනවා, කාමය ඉදිරිපත් කරගෙන තියෙනවා. දැන් රාගය කාමය ඉදිරිපත් කරන්නේ සද්ධාවයි, සීලයයි, සතියයි ඉදිරිපත් කරගෙන දෙන්නේ ආහාර රාගය දෙන්නෙත් නැහැ, කාමය දෙන්නෙත් නැහැ. නිින්ද යන හැටි බලන ඉන්නවා. නීරස වෙන හැටි බලන ඉන්නවා. මේක අපි වෙනුවෙන් කාටවත් කරන්න බෑ. ස්වාමීන් වහන්සේ ඒ වැක් කෙරෙන්නේ චුට්ට චුට්ට කියලා මට දැනෙනවා. ඒ වෙනකොට ලෑස්ති වෙලා යන්න තේරුම් ගන්න ඊට ඉස්සෙල්ලා හොඳ ලස්සන සතිය කොට ගහගිලා ඇවිල්ලා තියෙනවා. සතිය හොඳට අරමුණත් එක්ක එකතු වෙලා ඇවිල්ලා තියෙනවා. එතකොට අර සුපතිත්‍ිත සතිය හොඳ අවදි සතියක් අවශ්‍යයි. එතකොට තමන්න පුළුවන් වෙනවා මේ උදාහරණයක් කියන නිින්දෙන් හැටි බලන්න පුළුවන් වෙනවා. ඒක ටිකක් විකෘති ඒ කතාව. නිින්දෙන් හිට බලනවා හැබැයි ඒකට තව එකක් වෙනවා. දිනාගත්තයි කියලා හිතන්නකෝ. නිින්දෙන් හිට දැක්කනේ දවස් දෙකක් විතරයි නිින්ද යන්නේම නැහැ. ඉතින් රෑ 30 රෑ 1ට 2ට මට ඊමේල් එවනවා ස්වාමීන් වහන්සේ පුදුම ප්‍රශ්නයක් තියෙනවා නිින්ද යන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? මට නිින්ද ගිහිල්ලා ඒකට හොඳ වෙලාවට. ඉතින් පහුවෙන්ද උදේ බලනකොට මට වෙනවා රෑ 1ට විතර ඊමේල් එකක් ඇවිල්ලා තියෙනවා එංගලන්තේ ඉඳලා එවන්නේ. දෙවෙනි දවසෙත් බැලුවා ස්වාමීන් වහන්සේ මේ ලියන්නේ 1ට අදත් නිින්ද නැහැ ස්වාමීන් වහන්සේ. මම දන්නේ ඉතින් බබා හම්බෙන්න තමයි මේ දඟලන්නේ කියලා. මොකද ඊට ඉස්සෙල්ලා ගැප් ගෙන. ඉතින් දවස් දෙකක් හිටියෙම නිදි මරන්න වෙනවා. කමන්නේ නැද්ද ඒක? කමන්නේ. ගාලල්ල. ඒ එහෙම නැතුව මේ මේ වගේ මේ වගේ බිල්ලක් යකෙක් කෙලවන්න නර බිල්ලක්ම ඕනේ. රූපෙට රූපේ ඈ මොළද මොළද නිින්ද යනවා. ඉස්සර දැන් නිින්ද යන්නේ නැහැ. ඒ අර අවදි ගතිය නිසා අනිත් දවසේ යන්නේ නිින්ද යන ගතිය අල්ලන එක තමයි මට බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ. මම දැන් නිින්ද යන්න කරුණු සපේන. හොඳට සතිය ඇති කරන. හොඳට අරමුණට මුණට දාලා අල්ලනවා. අල්ලනොත් දැනගන්නවා මෙයා දැන් ගහන්න හදනවා මායාවක්. මෙයා මේ මායා කරන්න හදනවා දෙන්නේ වට කරනවා. උඩට බලන ඒ ඒක අවදි විල කොච්චරද කියනවනම් දවස් ගාණක්. ඒ වගේ සටනක් කරන කෙනාට රෑ මැද්දවත් නිින්ද යන්නේ නැහැ. හිත හොඳට ඇඟ හැතපිලා. හිත අවදි වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ ඒව උනේ නැත්ත වැඩක් නැහැ ඉතින් භාවනා වැඩමුළුවක. එක්කිනුර දෙන්නුර හරි පිස්සු වැටෙන්න ඕනේ නැද්ද නිකන් කිසි ගතියක් නැහැ නේ ඔක්කොම ලැබිලා ආපු විදිහටම ගෙදර ගියාම ඒක ඇති. එක්කෙනෙක් දෙන්නෙක් වගේ ඔය අන් දෙකක්වත් ඇවිල්ලා පිස්සු ඇවිල්ලා අන්නේ වෙනවනේ ෂෝ. ගෞරවනීය ස්වාමි වහන්සේ මාගේ පරයන්ක භාවනාව පිම්බීම හැකිලිම වේ. පෙර දින වේදනාව සම්බන්ධ මගේ ප්‍රශ්නයට ඔබ වහන්සේ දුන් උපදෙස් පරිදි වේදනාවට ද්වේෂ නොකර වේදනාව අතුතරදීද දිගටම භාවනා කළෙමි. පිම්බීම හැකිලිම කරේ තදින් සිත යෙදෙව්වි. එය සිතට ආසන්නව සිඳුවන්නක් ලෙස දැනුණා. ඒ අතර පසකින් වේදනාවද දනු ලෙස අට ගන්නට විය. තවදුරටත් පිම්බීම හැකිලීමට සිත ලාංකර බලා සිටන විට ඒ සෙමෙන් තුනී වීගෙන ගොස් සිවුම්ව දැනෙන්නට විය. එවිට මම ඉන්න ඉරියව්වට සිත යොදා නැවත කමටහන බැලුව විට ඒ නැවත සිවුම් ලෙස වැටෙන්නට විය. ඒ අතර දනහිස්නාක වේදනාවක් ඇති වූ ඒ අතර ධනහිස් ළඟ වේදනාව ඇති වූ තැන විටින් විට තද වෙන්නාවක් මෙන් ආකාරයට දැනීමක් මිස එය දැරිය නොහැකි වේදනාවක් ලෙස නොදැනේ. එකවර ඒ පිම්බීම හැකිලිම බලන සිතද වේදනාව නාඩි වැටෙන්නාක් මෙන් දැනුන සිතද එකක් ලෙස දැනුනි. කය පසෙක නිසලව තිබෙන්නාක් ලෙස පෙනුනි. නමුත් හිසේ තදබල වේදනාවක් හටගත් බැවින් භාවනාව නතර කර සක්මන් කළෙමි. සක්මන. සක්මන මුලදී වම හා දකුණ ලෙසද ඉන්පසු ඔසවනවා යවනවා තබනවා ලෙස බලමින් ටික වේලාවක් යන විට සක්මණ નિરાයසෙන් සිඳුනි. එවිට කිසිවක්ම නොසිතා මුළු සක්මණම දෙස බලමින් සක්මන් කළෙමි. කොතෙක් සක්මන් කළද වෙහසක් වේදනාවක් නොමැත. මුළු කයම සැහැල්ලුය. සිතද සැහැල්ලුය. බාහිර ශබ්ද රූප නිසා අරමුණ කැඩෙන්නේ නැත. පරයන්ක භාවනාවේ ඉදිරිය සඳහා උපදේශ කාරුණිකව පතමි. තෙරුවන් සරණයි. නෑ ඇත්තටම අර වේදනාව දිගේ බලන්න කියලා හොඳ ලස්සන විස්තර කරන අවසානයේත් ඇත්තටම නතරලා තියෙන වේදනාවකින්. නමුත් ඊයේ හිතපු මට්ටමේ නෙවෙයි. ඊට වැඩි වේදනාවට හැප්පිලා තියෙනවා. අනිත් දවසට ඕකත් යනවා. මේ මේ මේ මේ කට් කලකර තියලා කට් එක ගහන්න ගහන්න ගහන්න එන්නේ එන්නේ වදින්න වදින්න වදින්න වදින්න ගල කාගෙන යනවා වගේ මේ වේදනාව පිළිබඳ උසස් එන්ට මාරාන්තික වේදනාවත් විඳපු දවසේ පහුවෙන්ද තමයි කියනවා සෝවන් වෙන්නේ. පරියන්කේදීම මරණය අත්දැක්කට පහුවෙන්ද තමයි නිවන් දකින්නේ. එතකම්ම යන්න ඕනේ. ඒ නිසා බුබ්බඩේකට කම්මැලියෙකුට බයගුල්ලෙකුට මෙතෙන්ට යන්න බෑ. පරියංකේදිත් ඒ වගේ එකක් ජයග්‍රහණයක් කරපු ගමන් ඊට වඩා බරපතල අභ්‍යාසයක් දෙනවා. බරපතල අභියෝගයක් දෙනවා. ඉතින් පස ගන්න කරන්න බෑ. එයා දන්නවා මේ බරපතල අභියෝගේ ආවේ ඉස්සල දවසේ පන්ති විභාගේ පාස් වෙච්ච හින්දා. ඊට පස්සේ දැන් තියෙන කතරන් ගියාට පස්සේ ඒක අමාරුවෙන් තඩමරු වල එහා පැත්ත දාප ඊට වැඩිය බරපතල එකක් දෙනවා. මේකට තමයි ජීවත් වෙනවා කියන්නේ. පස්ස ගගා, තෙපර බබා, චරිචුරු ගගා අඬාඬා යන ගමනක් නෙමෙයි මේක තියෙන්නේ. මේ එන්න තියෙන කරදර ටික, සංසාරේ ඉන්සරාට එන්න තියෙන කරදර ටික භවනා හරහා ගෙන්න ගන්න. එතකොට හොඳට සතියෙන් ඉන්නේ. සතිය සමාධිය මේ සීලෙකනේ ඉන්නේ. සද්ධාවකනේ ඉන්නේ. ඒ වෙලාවේ වරේ. ඉස්සෙල්ලා ඉස්සෙල්ලා වෙන කෙලවරක් නැතුව කරදර වෙනවා වගේ. නමුත් ඒක යම් වෙලාවකට අර තුවාලෙන් පුරව එළියට යනවා ගියාට පස්සේ ඇතුලෙන් සුවවීමක් පටන් ගන්නවා. ඒ නිසා මේ වගේ වෙලාවට පේන්නේ එක කරදරයක් වෙච්චාම හිතේ ලොක් කරදරයක් එනවා වගේ. හැබැයි මේක තමයි දියුණුව කියන්නේ. මේ තමයි දුක්ඛ සත්‍ය ගැඹුරින් තේරුම් ගන්නවා. දුක්ඛ සත්‍ය විවිධාංගීකරණය කරලා තේරුම් ගන්නවා කියන එක මේකයි. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ අත්දැකීම ලැබුවොත් බුදුහාමුදුරගේ අත්දැකීම නෙවෙයි මේක මගේම අත්දැකීම. බුදුහාමුදුරගාවට තඹ සත පහක මොකක්වත් හම්බ වෙන්නේ නැහැ. දෙන්නේත් නැහැ. දුන්නොත් අපි බුබ්බඩ වෙනවා. අපේ එක උපයන්නවා. ඉතින් මෙහෙම එක්කෙනෙක් පරිසක පිරිසකින් එක්කෙනෙක් උපයනකොට අනික අයට පොඩ්ඩක් නිකන් පොඩි පොඩි ජොලියක් පොඩි සූස්තියක් පොඩි ආස්වාදයක් තියෙනවා. ඉතින් පොදුකමටන් සුද්ධ කිරීම මම ඒක හරියට පාවිච්චි කරනවා. අනික අයට මේ නෑ බෑ චරිචුරු ගන්න කට්ටියට කාගෙන යන්න මෙහෙම පුළු පුළුවන් කට්ටිය දක්ෂ විදියට ලියලා දෙන්නේ කියලා. තෙරුවන් සරණයි. නාසිකාග්‍රේ නිරීක්ෂණය කරමින් වාතය ඇතුළට තල්ලු වීම ආශ්වාසය ලෙසත් පිටට තල්ලු වීම ප්‍රාශ්වාසය ලෙසත් මා හඳුනාගත් දෙමි. එම සුලන් රැල්ල නාසයේ අසලම ඇති වූ බවත්, ඊතා කිටි බවත්, සංවර ස්වභාවයක් සහ ආශ්වාසයේ ප්‍රමාණයෙන් ප්‍රාශ්වාස උස්ම රැල්ල භාගයක් පමණ බවත් නිරීක්ෂණය විය. විනාඩි දෙකකදී පමණ ආශ්වාසය සහ ප්‍රාශ්වාසය නොදෙනී ගිය අතර සිත සමාධියේ ගත විය. එසැනින් ඇස්වල රවුමට යටින් මුහුණේ ඇති මාංශපේශීන් 34 වේගයෙන් ස්පන්දනය වී තප්පර 30කදී පමණ සියලු චලනද ආස්වාස් ප්‍රාස්වාසයේද මුළුමනින් නතර වී සමාධිගත වූ බව නිරීක්ෂණය විය. පරයන්කේ විනාඩි 20ක 25ක පමණ කාලය තුලදී මුළු බෙල්ලේම වේදනාවක් ක්‍රමක්‍රමයෙන් වැඩි වූ අතර බෙල්ලේ තද ස්වභාවයක් නිරීක්ෂණය විය. විනාඩි 10ක් වැනි කාලයක තුලදී වේදනාවත් බෙල්ලේ ඉරියව් වෙනස් කළ අතර තුන්වන අවස්ථාවේදී ඉරියව්ව වෙනස් නොකොට පටවි පටවි පටවි වශයෙන් මනසෙන් ඊටමත් සංයමයෙන් මෙනෙහි කරමින් සිටින අවස්ථාවේදී බඩවැල දිගේ වාතය පහළට බැස එමින් පිට හෙමින් පිට වී එන්නාසේ නිරීක්ෂණය වූ බැවින් වායෝ වායෝ වායෝ වශයෙන් මෙනෙහි කළෙමි. මෙම නිරීක්ෂණ සිදු කරන අතරතුරදී මුල් කර්මස්ථානය පැහැදිලිව මෙනෙහි කරමින් සිටියේ. පඨවි සහ වායෝ මෙනෙහි කරන අතරතුරදී අලුත් අත්දැකීමක් කය සම්බන්ධව සිදුවන බව නිරීක්ෂණය විය. බෙල්ලේ ඉදිරිපස කේන්ද්‍රයේ කේන්ද්‍ර කොටගෙන බෙල්ලේ ඉදිරිපස දිශාවෙන් පිටුපසට කේතුවක වරන්තුල තියෙන සමස් කෝන් කියලා ආකාරයට අධිපීඩනයක් වායු ධාරා සමූහයක් අධික වේගයෙන් පිටවන ආකාරය නිරීක්ෂණය විය. තත්පර 30ක් වැනි කාලයකදී සියලු සිඳුයෙන් නිම වූ අතර නැවත සිත මූල කර්මස්ථානයේ සමාධිගත වූ බව නිරීක්ෂණය විය. මේට පෙර සිඳු සියලු නිරීක්ෂණ ආස්වාස් ප්‍රාසස් සම්බන්ධ වූ අතර මෙය නවතම කහ සහ කය සම්බන්ධ සිඳු නිරීක්ෂණයක් බැවින් මේ පහදා දෙන ලෙස වහන්සේට ගෞරවයෙන් පූර්වකව ඉල්ලා සිටිමි. පහදන්න ඕනේ ඔකට පහදින්න. තව ඔකට එන්න අරින්න. එක එකක් ලියලියා බල බල ඉන්නවා ලියන්න ගිය ගමන් නතර වෙනවා. ඔයිට වැඩි දේවල් වෙයි. කොයි එක වෙන්නත් තියෙන එක අතාරින්න. මොකක් හරි අල්ලපුවා අල්ලපු දන අහුවෙනවා. ඊයේ ධර්ම දේශනා පුරාවට මම මතක් කරේ ඒ විදර්ශනා සම්මා දිට්ඨිය ලබන්න නම් ඔය අතරම ගමනදී මොනම දෙයක්වත් අල්ලන්න එපා. ඊට වැඩිය ලොකුයි තමයි. ඊට වැඩිය ගැඹුරුයි තමයි. ඇල්ලුවොත් අහු වෙනවා. සබ්බේ ධම්මං ආලා අබිනිවේසාය කියලා සරුවත්න සඳහන් කරලා තියෙනවා. මේ යන ගමනේ කිසිම දෙයක් අරගෙන සාක්කුවේ දාගෙන ඉන්න දෙයක් ඇත්තේ නැහැ. කණ්ඩුවක දානගෙන යඳ වැඳ ඉන්න දෙයක් නැහැ. සූර්යයක දාගෙන අතීකට ගහගෙන ඉන්න දෙයක් නැහැ. මේකට මේක පහදලා දෙන්න කියන්න එපා. මේකට පැහැදිලා ඉදිරියට යන එකයි තියෙන්නේ. ස්වාමීන් වහන්සේ මේ වාතාව මේ සංස්කරණය කරපු වාතාව කනවස් දේව කපලා තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ආධුනික යෝගියෙක් මම දැන් මෙතන ඉඳගෙන සිටින අය මෙනෙහි කරන විට මගේ හුස්ම ගැනීම නොදෙනියයි නමුත් විනාඩි කිහිපයක් පමණ දැන් මෙතන යන්න මෙනෙහි කර ආයාසයෙන් හිතාමතා සිඳු කරන හුස්ම ගැනීම කරේ යොමු කරනවා යොමු කරනවා එවිට මට ආස්වාස් වාතයේ සිසිල නාස්‍යෝරයේ උඩ ප්‍රදේශයේ ගැටමින් ඇතුළට යන බවත් ප්‍රාස්වාස් වාතයේ උණුසුම්ව නාස්‍යෝරයේ යටි ප්‍රදේශයේ ගැටමින් පිටවන බවත් වැටහෙනවා. එක් නාස්පුඩුවකට ගන්නා වාතය අඩු බව දැනේ. මෙලෙස නාසයට ඇතුළු වන වාතය පිළිබඳ දැනීම නැතිවන බව වැටහි යනවා. ආශ්වාසය ප්‍රාශ්වාසය නාසය තුල පමණ සිදුවන ලෙස දැනෙනවා. පපුව තද වෙනවා. වැනි යමක් දැනෙනවා. දැනීම ගැඹුරු හුස්ම ගැනීමක් හා පිටවීමක් සිදු වෙනවා. මෙසේ මිනිස්සු 10ක් පමණ ආයාස කර ආස්වාසය ප්‍රාස්වාස ලෙස බලා සිටීමෙන් වෙහෙසටපත් වන මා එය නවතා දමනවා. දෙක මම සක්මන් භාවනාව ආරම්භ කරන අවස්ථාවේදී পায় ඔසවනවා, ගෙන යනවා, තබනවා ලෙස මෙනෙහි කරනවා. විලුඹේ එසවෙන විලුඹ එසවෙන බව දැනෙනවා. එක කකුලක් පොළවේ තබන විටම සිමටේනිස් කියලා තියෙන ස්වාමීන් වහන්සේ වරහන් තුල අනෙක් කකුලේ එසවීම ආරම්භ වන බව දැනෙනවා. සක්මන් කරන පෘෂ්ඨයේ සිනිල් ගොරෝසු බව ඉතා හොඳින් දැනෙනවා. මෙම කකුලේ සිදුවන චලනයන් රූප ලෙස මනසින් දැරීමට දැරීම දැකීමට උත්සාහ කිරීමේදී හොඳින් සතිය පැවැත්විය හැකි බව අත්දකිනවා. සක්මණේදී මට සිතුම් බාධා කරයි. මේ தත්ත්වය නිවැරදි කරගෙන සතිය පිටුවා ගැනීමට හැකි වේදයි ඔබ වහන්සේ මට කාරුණිකව පහදා දෙනසේක්වා. ඔබ වහන්සේට මෙම ආත්මයේ දීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීමට මේ පිං හේතු වේවා. සක්මණේ විස්තර හොඳයි පරියංකයට වැඩිය මොකද සක්මණේ එහෙම ආයාසයෙන් pore කන්න ගිය ගතියක් පරියංකේ වගේ ආයතෙන් හුස්ම ගන්න ගිය ගතියක් නෑ නමුත් හිතවිලි පිළිබඳ චෝදනාවක් තියෙනවා. නමුත් පරියංකේදී ආයාසයෙන් හුස්ම ගත ගතියක් තමයි රචනයේ 60ක් විතර විස්තර කරලා තියෙන්නේ. ඒක කරන්න එපා. කෙරෙනවා නම් කනගාටු වෙන්නත් එපා. ආයතෙන් හුස්ම ගන්න තාක්කල් අපි බලනවා නෙවෙයි අපි කරනවා. ඒ කරන තාක්කල් මේක අවුල් වෙනවා නිසා ස්වභාවයෙන් හුස්ම ගන්න ඊට ඊටත් වැඩි ලේසි පරියන්කේ හුස්ම ගැන හිතන්න එපා ඉඳගෙන ඉන්න බව දැනගන්න. එතකොට කිසිම රණ්ඩුවක් යුද්ධයක් නැහැ. පරියන්කේ සක්මණේදී හිතවිලි තිබුණාට මම ඇවිදින බව දන්නවාද කියලා පොඩ්ඩක් බලන්න. මම දැන් ඉඳගෙන නෙවෙයි. මම මේ ඇවිදිමින් ඉන්න බව දන්නවනම් හිතවිලි ආවට ප්‍රශ්නයක් නැහැ. අන්නේ වගේ සරල ක්‍රමවලින් මේක ප්‍රත්‍යක්ෂණය කරගත්තු. තුරගා බැලුවොත් එච්චර බරපතල වැරද්දක් නෑ නමුත් අර හිතාමත හුස්ම ගන්න ගියා කියන එක නම් ඒකෙම වෙහෙසෙන් උත්තර ලැබිලා තියෙනවා. ඒක නොකර ඉන්න බලන්න. එතකොට වඩා ඍජු වෙයි භාවනාව. ලිඛිත ප්‍රශ්න පමණ සංවාස. හරියටම පැයක් කරන් තියෙනවා. ඉතින් අපි මෙතනින් නැතර කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. තවදුරටත් ප්‍රශ්න තියෙනවද කියලා අහන්න යන්නෙත් නෑ මම අද. ඇති ඔය ටික ඇති මට වැඩ වගේකුත් තියෙනවා. මේ ඒ නිසා අපි තා විනාඩි 45කින් මෙතන රැස් වෙනවා පරියංග භාවනාවක් සඳහා. ඇත්තටම ලීගල් තියෙන ප්‍රශ්න හොඳයි. ඒකට මම මුල් දවස් 3-4 සම වැඩමුළු නායිකාවට දොස් කිව්වා තමයි. ඉතින් අහක යන්නේ නැහැ ඒවා ඉතින්. දැන් ඒ නිසා ගොනු වෙලා තිනවා. ඉතින් ඒ නිසා මේ ඒකට කලබල වෙන්නත් එපා. මුල් දවස් දෙක තුනේ ඔය පාරෙන් පිට පනින්න දෙන්න ඕනේ. ඊට පස්සේ තමයි පාරට ගන්න පුළුවන් වෙන්නේ. මොකද එක එක අම්මලාගේ දරුවනේ. ඔක්කොමලා එක දවසට එන්නේ නැහැ. නමුත් දැන් ඉතින් ට්‍රක් එකට වැටලා තියෙනවා. ඉතින් මේක කඩා බිඳ ගන්න නැතුව දිගට අරගෙන යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.